අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීතුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච්ච පරං ආවුසෝ භික්ඛුනා අත්නාව අත්තානං එවං පච්ච වෙක්කිතබ්බං කින්නකෝමි ඉසුකීති මච්චරීති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ වැඩමුළුවේ පළවෙනි දවස් වශයෙන් ධර්ම දේශනාව ආරම්භ කරනකොට මතක් කරගත්තා මේ ධර්ම දේශනාවක දෙන වටිනාකම අනහීමක බහුසුත භාවයක පොතේ දැනුමක අසුවිරු තන්හි ඇති වටිනාකම ඉතින් නිසා අපි දුප්පත් නෑ අපි බොහෝසත් මොකද සර්වචන් වහන්සේ හැම පැත්තෙම ඒ කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේ දේශනා කරන්න තියෙන කොටස් ත්‍රිපිටකයේ වාසයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපට ඒ ඔක්කොම ඉගෙන ගන්න වෙලාවක් ලැබෙයිද කියන්න බෑ. කෙසේ නමුත් අවශ්‍ය දේ මෙන්න මේකයි කියලා හෙව්වොත් ඒ දේ හොයා ගන්න පුළුවන් තැනකට තරමට ඒ ත්‍රිපිටකේ අපි අද වෙනකන් අරස් වෙලා තියෙනවා. ඒ ආරස වෙලා තියෙන්නේ අපි වෙනුවෙන් අපේ මුතුන් මිත්තන් ඒක પરම්පරාව නොබින්ද පෙළපත නොබින්ද රැකගෙන ආපු නිසා. ඒ නිසා අපි සරුවචන් වහන්සේ දේශනා කරපු කොටසක් මේ ධර්ම මාතෘකා වශයෙන් බහුසුත භාවයේ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරගන්න. ඇත්තටම කියනවා නම් ඒක විතරක් නෙමෙයි ඒවට පස්සේ ඇති වෙච්ච සංග්‍රහ ග්‍රන්ථ තියෙනවා. එහෙම නැත්නම් ශ්‍රාවකයන් දේශනා කරව කොටස් ත්‍රිපිටකයේම තියෙනවා. ඒ කොයි එක ගත්තත් ඒක මේ තේරවාද ක්‍රමයට ගැලපෙන විදිහට හදලා තියෙනවා. ඉතින් අපි ඒ ත්‍රිපිටකයේම ගත්තේ මේ අද මාතුකා කරන ලද කොටස ඒක ශාස්ත්‍රීය භාෂණයක් නෙවෙයි සර්වචන් වහන්සේ දේශනා කරලා දක් නෙවෙයි ශ්‍රාවක භාෂණයක් නමුත් පුංචි කෙනෙක් නෙවෙයි මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා ඒකෙදී මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ ශාසනය වෙත හිත දීලා වැඩ කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ජීවනක් පිළිසෙට අනුකම්පාවෙන් දේශනා කරනවා මේ පැවිද්දත් එක්ක මේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරනකොට ගාක් වෙලාවට දුර්චස් භාවය ප්‍රගල්භ භාවයේ හිතුවක්කාර භාවය එහෙම නැත්නම් ඔලමුල ගති ඒ පැවිදි ජීවිතයට නැත්නම් උපාසක උපාසිකා ජීවිතයට නපුරු විදියට බලපානවා ඒක නා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනවශ්‍ය විදියට අනුන්ගේ අප්‍රසාදයට සහ අමනාපයට හේතු වෙනවා. ඉතින් අපි හිතන්නේ ඒක අනුන්ගේ දෝෂයක් ඒ අප්‍රමා අප්‍රසාදය කරන කෙනා කරේ අපි අප්‍රසාද වෙනවා. අපිට අමනාප වෙන එකනදී අපි අමනාප වෙනවා. නමුත් ඒ අමනාපයට සහ අප්‍රසාදයට හේතුව තමන් තුල කියලා ඒ අප්‍රසාදයට ලක් වෙන කෙනාට වැටහෙන්නේ නැහැ. අමනාපයට ලක් වෙන කෙනාට වැටහෙන්නේ නැහැ. යා හිතන්නේම මම බොහෝම හොඳ කෙනෙක්. මම උපාසක උපාසිකා කෙනෙක්. මම භික්ෂු භික්ෂුණී මෙහෙණින් ආසෙ නැත්තම් සීඛමාන කෙනෙක්. ඒ නිසා මගේ ළඟ වැරද්දක් නැහැ. ඒ අනික් කට්ටියගේ තියෙන දෝෂයකට තමයි මේ අප්‍රාදේ අමනාපේ පහළ වෙලා තියෙන කියලා ඒක වරදල වටහා ගන්නවා එකක්. එතකොට ඒකිනේ යත්තන් කෙරෙහි අප්‍රසාදේ තමනාවේ පාල කර ගන්නවා. මෙන්න මේකට හේතු වෙන්නේ මේ දුර්වච ස්වභාවය. ඒ වෙනුවට පැවිදි ජීවිතයේ සෝබනාලංකාර වෙන්න නම් ජීවිතයේ අලංකාර කරගන්න නම් ප්‍රතිපත්තියක් කොඳුලට පෙලක් හරියන්න නම් දුර්වච භාවයේ වෙනුවට සුවච භාවය ඇති කරගන්න වෙනවා. ඉතින් මේ විදිහට මේ දුර්වච සහ සුවච භාවය කියන මේ ධර්මතාවය නැත්නම් එකේම දෙපැත්ත තේරුම් ගැනීම සඳහා මහමොකල්ලාන ස්වාමීන් ඉදිරිපත් කරන්නේ අනුමාන ක්‍රමය. ඒකට ඥාණයට කියන්නේ අනුමිනි ඥාණය. ඒකෙදී අපි ලෝකයේ බාහිරේ ජන විඥානයේ ආචාර ධර්මවල සම්මුතියේ පවතිනා වූ මේ අප්‍රියමනාවකමත් අප්‍රියමනාවකමට හේතු වෙච්ච දුර්ච ස්වභාවය සහ සෝච ස්වરૂපයත් කල්පනා කරලා එහි යම් කිසි කොටසක් Taman තුලක් තියනවාද මම සමාජයත් එක්ක ඇසුරු කරනකොට අනිකුත් සංනිවේදන පවත්නකොට දෙබසකට ගියාම මා කෙරේ සමහරක් මනාපමනාප මනාප වෙන්නත් අප්‍රිය වෙන්නත් අප්‍රිය අමනාප වෙන්නත් මනාප ප්‍රිය වෙන්නත් ඒකොල්ලන්ගේම දෝෂේ නෙවෙයි මා ළඟත් මේක වෙන්න පුළුවන් කියලා අනුමාන කිරීමක් තමයි මේ සූත්‍රය කරන්නේ. ඒ නිසා මේක ඊයේ මතක් කරපු වගේ අලංකාරයට කැමති යෞවනියක් හෝ යෞවනයෙක් ගමනක් යන්න ඉස්සර වෙලා තමන්ගේ මූණ සකස් කරගෙන රූපාලාවන්‍ය කරලා කන්නාඩියකින් ආදාසයකින් මුඛ නිමිත්ත බලනවා ප්‍රතිවීක්ෂා කරලා. Taman බලාපොරොත්තු වෙන විදිහට මේ රූපලවණ්‍ය සිදුවලාද කියලා. එතකොට දැක්කොත් මූණේ දූවිලි පාරක් දැලි පාරක් එතකොට වහාම අර යව මේ රූපලාවන්‍යයට කැමැති අලංකාරයට කැමැති යෞවනයා හෝ යෞවනිය ඒ මූණේ තියෙන ඒ දූවිලි ටික දැලි ටික අයින් කරන්න පෙළඹෙන්න ආසේ පැවිද්ද විසින් උපාසක උපාසිකාවන් විසින් තමන්ගේ సంతානයේ තියෙනා වූ මේ දුර්වච භාව දැක්කොත් හැදෙන්න ඕන කෙනෙක් නම් සංසාරේ බය කෙනෙක් නම් අර මූණේ දැලි පාරක් දැකපු යෞවනයක් යෞවනියක් අලංකාරයට කැමති යෞවනයක් යෞවනියක් වහාම ඒක අයින් කරන්නාසේ මේ දුර්චස් භාවය වෙනුවට සුවච භාවය ඇති කරගන්නවා එතකොට අපට අපේ પરම්පරාවෙන් එහෙම නැත්නම් බෞසුත්‍යයන් අතර තියෙන අසුවිරු ඥානයන් අතර තියෙන සියලු ඥානයන් ලෞකික ඥානයන් වගේම අභ්‍යන්තරයෙන් අපට ආධ්‍යාත්මික ඥාන එහෙම නැත්නම් ඒවට පරමාර්ථ ධර්ම කියලා කියනවා. නැත්නම් ආර්ය විවහාර කියලත් සඳහන් කරනවා. අන්න ඒව අප කරා එන්න පටන් ගන්නවා. ඒ සුවච භාවය නිසා අපට ලැබෙන මෙලව වශයෙන්ම ධිට්ඨ ධම්ම වශයෙන්ම ලැබෙන ආනිසංස. ඉතින් ඒ නිසා වරින් වර Taman දිහා බලලා මයි ළඟ මේ දුර්වච ගති තියෙනවද? ඒව දුරු වෙලා සුවච ගති පහළ වෙනවද කියලා බලන්න බැලිය යුතු මුණත් වැළිය යුතු ආකාර 16ක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් අපි පසුගිය වැඩමුළු වල යෝගේ 10ක් විතර සාකච්ඡා කරා. අපි ඊයේ ඉස්සරහින් තියාගත්තේ ඉස්සුකී මච්චරී කියන ඊර්ෂ්‍යා කිරීම සහ මසුරුකම කියන සමාජ ධර්ම දෙක. ඉතින් ඊර්ෂ්‍යා කරන කෙනා සමාජයේදී බොහෝ විට අනුන්ගේ අප්‍රසාදයට අමනාපයට ලක් වෙනවා. අපි දන්නවා අපි එමෙ ඊර්ෂ්‍යා මසුරුකම් කරන ඇත්තන්ට අපේ හිතේ පහළ වෙන අප්‍රියමනාපේ. ඒ වගේම දැනගන්න පුළුවන් තමන්ගේ ජීවන රටාව දිහා සම්මා ආජීවයේ දිහා වාචා දිහා කර්මාන්ත දිහා බැලුවොත් මේ සියල්ලම අපේ ජීවන රටාව වචනය ක්‍රියාව සම්පූර්ණ සම්‍යක් පුළුල් නිවැරදිව නෙවෙයි. අපි ළඟත් තියෙනවා යම් යම් මේ ඊර්ෂාවට සම්බන්ධ ලකුණු. මසුරුකමට සම්බන්ධ චරිත ලක්ෂණ. ඒ නිසා දැනට ඒක පේන්නේ අපිට සමාජට පෙන්වලා දෙන්නත් බැරි වෙන්නේ නැහැ. නමුත් බොහෝ විට අපි දකින්නේ නමුත් තියෙන බවට අනුමාන කරන්න පුළුවන්. ලෝකයා මෙහෙම කරනකොට ලෝකයාට මේ වගේ අප්‍රියමනාපකම් ඇති වෙනවා. මා තුලත් නැහැ කියන්න බෑ. තිබුණොත් මටත් නොසිතූ නොවිරු වේලාවක අප්‍රියමනක අමනාපකම් මට එන්න ගන්නවා. එතකොට මම මේ ධර්මයේ දන්නේ නැත්නම් අනුමාන ඥාන නැත්නම් අනුමින ඥාන නැත්නම් අප්‍රියමනාප වෙච්ච පුද්ගලත් එක්ක ගැටෙනවා. ඒ බුද්ධලට අප්‍රිය වෙනවා. බුද්ධලට අමනාප වෙනවා. නිසා තමන් සුද්ධවන්තේක්ක තමන් ළඟ මේ ඊර්ෂ්‍යාව නැතය මච්චරිය නැතය කියන මේ මාන්නේ නිසා අපි නොමග යනවා. ඒ නිසා අපි ලෝකේ පවතිනා වූ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැහැ. කවුරු හරි දයමින් සෙමින් හම්බ කරගෙන කනවනම් ඒක ඉවසන්නේ නැහැ. ඒකට මොනවා හරි යටි කූට්ටු වැඩක් කරලා ඒ පිරිසට, ඒ පවුලට, ඒ ජාතියට, ඒ නගරෙට, ඒ සමාජයට ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනවා. ඉතින් අන්නේ කටයුතු පවතින සමාජයකින් අපට ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද? ඒ සමාජ මත මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි සමාජ සමූහයක් වශයෙන් තව දියුණු જાතියකට වයි ඊර්ෂ්‍යා කරන්න හැටි. එහෙම නැත්නම් අපේ જાතියට නැගිටින්න දෙන්නේ නැතුව ඊර්ෂ්‍යා කරන අයට අපි ගහන හැටි දේශපාලනය කරන කට්ටිය දාන්න. සමාජ විද්‍යාව ගන්න කට්ටිය දාන්න. ආර්ථික විද්‍යාව දාන්න කට්ටිය දන්නවා. ඔය දේශපාලන අරගල ආර්ථික සටන් සමාජික ව්‍යාපාර ඔක්කොගෙම තියෙන්නේ ඔය කෙනෙකුගේ සැප සම්පත් දැකලා නුරුස්නා ගතිය. අපිට කවුරුත් ඒ විදිහට ගහනවොත් අපිත් ගහන්න යනවා. අපි ඒ වගේම ඒ වගේ අයට ඊර්ෂ්‍යා කරනවා කරගන්න දෙයක් නෑ ගහන්න බෑ බෑ ඊර්ෂ්‍යා කරනවා. ආන්නේ ගති Taman ළඟ තියෙනවායි කියලා දැනගෙන කවදා හෝ මේ නිසයි මට මේ හිතා ගන්න බැරි විදිහට මේ අප්‍රියමනාප තත්ත්වවලටපත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ ඊර්ෂ්‍යා අමනාප දෙක නැති කරන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට චිත්ත මාත්‍රාවක් උපදවන්න පුළුවන් නම් චිත්තං උපාදේතබ්බං කියන විදිහට ඒක තමයි මේ සූත්‍රයෙන් මේ මහා මොක්කල්ලාන ස්වාමීන් වහන්සේ සමීපස්ත සමන් වහන්සේගේ සබ්‍රක්මචාරින් වහන්සේලාට එක්ව භාවනා කරන අනිකුත් සගයන්ට දෙන පණිවිඩය. ඒ නිසා යෝග ජීවිතයේ කොතනකදී හෝ ඒ අදිෂ්ඨානය ගන්න ඕනේ මේ චිත්ත ශක්තිය නැත්නම් චිත්ත ධර්ම වලට සමා පාවිච්චි කරන වචනය තමයි අදිෂ්ඨාන ශක්තිය කියන්නේ. Tamanට තේරුම් ගන්න ඕනේ මේ අප්‍රියමනාපකම් මා කරා බැමිනෙන්නේ මා තුලක් තියෙන මේ ඊර්ෂ්‍යාව සහ මසුරුකම නිසායි. ඒ නිසා ඒක නැති කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා යෝගාවචරේක් භික්ෂු වේවා භික්ෂුණී වේවා උපාසක වේවා උපාසිකා වේවා මේ චිත්ත මාත්‍රාව ඉපදුවා නම් ඒක යෝග ජීවිතයට බහූපකාරං මහත්ඵල මහානිසංස භාවයේ කියලා ਸਰවඥාන්තේ චේතෝකීල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. චේතෝක්ෂීල සූත්‍රය වෙනම සූත්‍රයක්. ඒත් මේ මජ්ක්‍ධිම නිකායෙම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. අනුමාන සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන මජ්ක්‍ධිම නිකාය පොතේම සංග්‍රහ වෙලා තිනවා. කෙනෙක් Taman ගැන බලලා මම මයිලක තියෙන මේ ඊර්ෂ්‍යා මාසල ගුණ නැති කර ගන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට යම් කිසි කෙනෙක් නැවත සලකා බලනකොට මේ මාධිෂ්ඨානයක් ඇතුව කටයුතු කරනකොට නැවත සලකා බලනකොට Taman ළඟ ඒ පාපක අකුසල ධර්ම තාම තියෙනවා දන්නවනම් තාම මතු වෙලා නැහැ ඒ අනුසේ වශයෙන් තියෙනවා නිදිගත් ස්වරූපෙන් තියෙනවා පරිසරය ලැබුණොත් මතු වෙන්න පුළුවන් ප්‍රභවය තියෙනවා දන්නවනම් එයා උත්සාහ කරන්න කියනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා ඉතින් මේකෙදි මේ තාම ඉපදිලා නැති වුණාට නිදිගත් ස්වරූපයෙන් Taman ළඟ ඊර්ෂාව තියෙනවා නම් ඒ ඊර්ෂාව නැති කිරීම නිකං සිද්ධ වෙන්නේ නැහැ. දවසින් දවස ඒකට පොහොර වැටි වැටි ආහාර වැටි වැටි මේක බෝ වෙනවා. මම අදිෂ්ඨාන කරන්න ඕනේ නැත්නම් චිත්ත ශක්තිය ඇති කරන්න ඕනේ නැත්නම් ඡන්දයක් ඇති කර ගන්න ඕනේ කැමැත්තක් මේක නැති කරන්න ඕනේ කියලා. අන්නේ චන්දං ජනේති කියන තැන තමයි අපේ ජීවිතයේ හැබෑ වෙනස විප්ලවය පටන් ගන්න. ඒ චන්දං ජනේති ඊට පස්සේ ඒක නිකං අනේ මට ඊර්ෂාව නැති වේවා කියලා හිතුව පැතුව පමණින් අදිෂ්ඨාන පමණින් නැති වෙන්නේ නැත්නම් වායමති වෑයම් කරන්න ඕන. මේ වෑයම් කරන්නේ ඊර්ෂ්‍යාව තාම එnde ඉස්සර වෙලා. ඊර්ෂ්‍යාව මල් පිපෙන්නේ ඉස්සර වෙලා. ඉස්සරහා ඊර්ෂ්‍යා පිපෙන්නේ ඉස්සර වෙලා. ඒ විදිහට කරන වෑයම වීරිය ප්‍රධාන දෙයක්. ඒකට කියන්නේ වීරිය සංවර. මගේ හිත තාම ඊර්ෂ්‍යාව ඇවිල්ලා කෙලෙසිලා මොකුත් වෙලා නැහැ. ඒ නිසාම වීරිය කරන්න ඕනේ. චන්දං ජනේති වායමති වායමති කියන්නේ වීර්ය කරනසේ. වීර්ය කරන්න ඕනේ චිත්ත ප්‍රවෘත්තිය චිත් මගේ හිත චිත් ධාරාව මේ ඊර්ෂ්‍යා පැත්තට නොයන්න. මසුරු පැත්තට නොයන්න. මෙන්න මේ ක්‍රියාවලියේදී හිත දැඩි කරගන්න වෙනවා කෙනෙකුට හිත අසතියෙන් ගත කළොත් හිතු හිතු දේවල් වලට යන්න දුන්නොත් යන්නෙම ඊර්ෂ්‍යා පැත්තට. යන්නෙම මසුරු පැත්තටයි. ඒ වෙනුවට ආරක්ෂක ස්ථානයක, ക്ഷേම භූමියක, නිර්මල තැනක, නික්ලේශී තැනක හිත නිතර නිතර ඇසුර කරන්න දෙන්න හිතට පෙන්නලා දෙන්න ඕනේ මේ මෙතනින් පිට ගියොත් නම් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන එන්න පුළුවන්. මේකේ හිටියොත් මේක බුදුහාමුදුර අපිට කොටු කරලා දීපු ශේස්ත්‍රය ඒකට කියන්නේ සතිපට්ඨාන ගෝචර භූමිය කියලා මේකට ගෝචර අජ්ජත් අරමුණ කියලත් ආධුනිකයට හඳුන්වා දෙනවා මහසීසියාඩෝ ස්වාමීන් වහන්සේ. තමන් භාවනා කරනකොට භාවනා ඉස්සරහින් තියාගත්ත අරමුණ ඒක ඇතුළතේන එකක් නේ අජ්ජත් අරමුණක් නේ ගෝචරයි කියලා කියන්නේ ඒක කෑවට ඊර්ෂ්‍යාවට පොහොර ලැබෙන්නේ නැහැ. ඒක කෑවට ඊර්ෂ්‍යාවට ආහාර ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ අනුස්සුකී කියන විදිහට ඊර්ෂ්‍යාව නැතිකමටයි මච්චරී කියන එකේ අමච්චරී කියන එකට. ඒක නිසා වර්තමානයේ හිත පවත්තන හැම චිත්තක්ෂණයකම යෝගාවචරයට දැනුණත් නැතත් ඊර්ෂ්‍යාව මසුකම ඇතිලා තිබුණත් නැතත් මේ ගෝචර අධ්‍යාත්ම භූමියේ ගෝචර අධ්‍යත් ආරමුණේ හිත පවත්තන තාක්කල් අපි බුද්ධ ආරක්ෂාව ලැබෙනවා අපිට ධර්ම ආරක්ෂාව ලැබෙනවා අපිට සංඝ ආරක්ෂාව ලැබෙනවා අපිට සීල ආරක්ෂාව ලැබෙනවා. ඉතින් අපි මේ නෝපන් අකුසල් නොයිපද වීමේ අදහසින් එහෙම නැත්නම් කාම නෝපන් ඊර්ෂ්‍යාව සහ මසුරුකම නොයිපද වීමේ අදහසින් මේ මූල කර්මස්ථානයකට හිත යොදලා කායානුපස්සනාවකට හිත යොදලා රූප කර්මස්ථානයකට හිත යොදලා කටයුතු කරනකොට ඒ අරමුණේ ඉන්නා තාක්කල් අපට නොඋපන් ඊර්ෂ්‍යාව ක්‍රෝධ ඊර්ෂ්‍ය මසුරුකම නොයිපදී ඉන්නවා කියනක යෝගාවචර හිතේ තහවුරු කරගන්න. මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා එතන ඊර්ෂ්‍යාව නැති කරන අදහසක් හෝ මසුරුකම නැති කරන අදහසක් හෝ සියලු දෝචස කරන ධර්ම නැති කරන අදහසක් නැති වුණාට අනිවාර්යයෙන්ම වර්තමාන මොහොතේ හිත පවත්තන හැම වෙලාවකම සතියින් ඉන්න හැම වෙලාවකම මේ දුර්වච කරන ධර්ම නොයිපද වීම පිණිස පොහොර නොවැටීම පිණිස ආහාර නොදීම පිණිස යෝගාවචරය අතින් සම්‍යක් ප්‍රයෝගයක් යෙදෙන සම්‍යක් කෘත්‍යයක් යෙදෙන ප්‍රතිපත්තියක යෙදෙන කෙලස් කැපීමක් සිදු වෙනවා ඒක නිසා භාවනා කරන්න ඉඳගත්තා නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මච්චරිය මසුරුකම එන්න පුළුවන් තැන තමයි අරමුණේ හිත නොපීඨන වේලා. නැත්තම් සතිය නොපීඨන වේලා. ඊර්ෂ්‍යා මසුරුකම නොයන බවට සාතික වෙන තැන තමයි තමන්ගේ අරමුණේ හිත පිහිටන වෙලා. ඒ නිසා අපිට මේ අරමුණ කියලා කියන්නේ නික්ලේශී තනක්, ගෝචර අජ්ජත් අරමුණ කියලා කියන්නේ නික්ලේශී තනක්, නිර්මල තනක්. ඒකේ ඉන්නා තාකල් නොඋපදිච්ච ඊර්ෂ්‍යාව මසුරුකම උපදින්නේ නැහැ. ඒ නිසා මම මේකේ පුළුවන් තරම් ගත කරන්න ඕනේ කියලා යෝගාවචරයට ඒක වැටහෙන්න කොච්චර කල් භාවනා කරන්න වෙයිද දන්නේ මොකද හිත කොයි වෙලාවෙත් අතීතයට දුවනවා අනාගතයට දුවනවා වෙන අරමුණු වලට ගියාම ඒව ගැන කතා කර කර ඉන්නවා වෙන කෙනෙක් ගැන හිතනවා මේ හැම තැනකින්ම අර ගෝචර අධ්‍යත්ත අරමුණ නැත්නම් ගෝචර අධ්‍යත්තේ හිත පවත්තන්න දෙන්නේ නැතුව හිත අනතුරුදායක තැන් වලට වැටෙනවා අනාරක්ෂිත තැන් වලට වැටෙනවා නික්කලස්තන් සංගොට වැටෙනවා. ගෝචර භූමියෙන් පිටපයින්. ඉතින් මේක යෝගාවචරය මේකට සම්‍යක් ප්‍රයෝග සම්‍යක් උත්සාහය කරනකොට පේනවා තමන්ට හිත සුව දනවන අත්ත කුසලයේ සලකනදී හොඳටම දැක දැක දන දනත් අපේ හිත පැදුරටත් නොකිය කෙලෙස් අරමුණු වලට දුවනවා අනික අරමුණු වලට යනවා මම මෙතෙක් කන්නම් හිතාන්නේ මට මේ ජීවිතේ මට ඕන දේ කරන්න පුළුවන් කියලා. නික්ලේශී තන දැක්කට පස්සේ එතන හිටියේ කියලා. දැන් හොඳටම නික්ලේශී පණ අඳුරලා දෙනවා තර්කයේ අනුමාන ඥානෙ. එහෙම නිර්මල තන අඳුරලා දෙනවා. ප්‍රතිපදාව හඳුන්ලා දෙනවා. කෙලෙස් නැති වෙන තැන හඳුන්ලා දෙනවා. යන්නේ හිත පැදුරටත් නොකිය. ගිය ගමන් හිත පිට ගිය ගමන් ඉතින් යෝගාවචරයට කල්පනා වෙන්න පටන් ගත්තා අනේ සිල් අරගෙන අනේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අනේ අමාරුයින් මේ භාවනා කරන්න ආවා දැන් මං ඉඳගෙන ඉන්නේ හිත තියන්න ඕනේ මේ ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ එහෙම නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ නැත්නම් පිම්බීමේ හැකිලිමේ අනේ බලන්න ලාහක් උඩ තිබ්බ ගෙම්බෙක් වාගේ තියන්න ඉස්සලා හිතපයින් ඉතින් කොහොමද ගෙම්බ දෙන්නේ ක්ලාවුඩට ලාහ උඩට ගන්න ලාහ කියන්නේ තැතියක් පැටියට ගෙම්බ එකතු කරනවා වගේ එක ගෙම්බෙක් ගෙනත් තියලා අනිත් එක අල්ලන්න හදනකොට මේක කොහෙන් ගියද දන්නේ මේ වාගේ හිතක් කඩප්පුලි හිතක් මොකෑමනා හිතක් දාපතුරා හිතක් පට්ටබඳුරු හිතක් තියෙන බව කවුරුත් හිතන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ මම බොහොම හැදිච්ච වැඩිච්ච සාන්ත දාන්ත තීන්ත කූඩුවක් කියලා. තිබ්බ ගමන් පේන්න පටන් ගන්නවා මේක අනාත්මයි. කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ මෙච්චර සුවේ ලැබෙන අර්ථ කුසල දෙන අනිපණිවිඩයේ තියේදී යන්නේ කියලාවත් නෙවෙයි. ඒ මොකද මීට ඉස්සර කරපු ඊර්ෂ්‍යාව මසුරුකන් නිසා. මීට ඉස්සර අපි එක එකනට ගිනි ගෙඩි දීලා තියෙනවා. පෙස්සන් ගහලා තියෙනවා. කකුලෙන් ඇදලා තියෙනවා. කකුල් මාට්ටු දාලා තියෙනවා. ඉතින් ඒ කරදර නිසා දැන් අරමුණේ තිබ්බත් හිතින්නේ නැහැ. ඒ නිසා ඒ අරමුණ වලට බැනලා හෝ ඒ ඒජන්ත වලට බැනලා හෝ ඒවත් එක නඩු කියන්නේ ගිහිල්ලා හෝ ඒ වගේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග හොයන්න ගිහිල්ලා හෝ ඊර්ෂ්‍යා මාසරුකම් වලට පොර දාන්න නැතුව යාප්පු වෙලා බැගෑ වෙලා අදිෂ්ඨාන කළ ආය කොහොම හරි අරමුණට ගෙනල්ලා ගෝචර අධ්‍යාත්ම අරමුණේ ආරසක භූමියේ ക്ഷേම භූමියේ නිර්මල තන නික්ලේශී තන හිත පවත්තන බැගෑ ගතිය තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒ තියෙන බය ආදු ගතියට ඒ මොකද ඒ තරම් බයයි කෙලෙස් වලට ඒ තරම් බයයි සංසාරෙට හරියට පිටියේ වනේ තියෙන මීමා වඳුරට බයයි වගේ තමන් ලදලද වෙලාවේ වෙනදට වැඩිය අරමුණේ ඊට පාත්තන්න යනවා නේද සෑහෙන වීර්යයක් වань. ඉතින් උග දෙනකොට තියෙන ප්‍රශ්නය තමයි දවුරුත් අපි සාකච්ඡා කළේ එම අරමුණට හිත ගන්න හදනකොට නිදිමත. චක්මනේදීත් නිදිමත එනවා. පරියංකේදීත් නිදිමත එනවා. ඉතින් ඒ නිසා වීරිය මදිකම වීරිය කියන්නේ තාපයක් නම් නිදිමත කියන්නේ සීතලකම. මිදිච්ච ගතිය. අපි මේකට වීරිය දාලා උණු කරන්න ඕනේ. තවන්න ඕනේ. කෙලස් තවන්න ඕනේ. මොනවද කරන්නේ? පුළුවන් තරම් මෙනෙහි කරමින් ලද අරමුණ මෙනෙහි කරමින් පිට ගියොත් ආයසරයක් Tamange මූල කර්මස්ථානයේ කිනවිත් තබා ගැනීම භාවනා කළොත් කියන්නේ මේ කාරණාව හරියට තේරුම් අරගෙන අජ්ජත් ගෝචර අරමුණේ ගෝචරජ්ජත් අරමුණේ හිත පැවැත්වීම හරියට තේරුම් ගත්තොත් යෝගාවචර තියෙනවා මේක අනාත්ම බව හැබෑව අරියාදුවට හිටලා තියෙන බව හැබෑව නමුත් මේ කාරණාව දැනගෙන නැවත නැවත අරමුණේ තබා ගැනීමට උත්සාහ කළොත් ශිල්පයක් ඉගෙන ගන්න කෙනෙක් වගේ බොහෝ පුහුණු කිරීමෙන් මේක අතවුරු කරගන්න පුළුවන් ශිල්පයක් ඉගෙන ගන්න පොත් බල්ල බෑ ශිල්පයක් එක ගන්න කාගෙත් ආශිර්වාද ලැබලා බෑ. ශිල්පයක් එකට ගන්න කල් දාලා බෑ. ඒක කරන්න ඕන. ඒකයි ශිල්පකේ තියෙනවට ඒ වාගේම තමයි මේ භාවනාවේදී වීරියෙන් යුක්තව නැවත නැවතත් අරමුණේ ගෙනත් තියෙනකොට මේ ගෝචර අජ්ජත් අරමුණෙන් හිත ගෝචර අජ්ජත් අරමුණට හිත බැස ගැනීම සහ බාහිර ලෝකයේ තියෙන කාම වස්තුන් පරිත්‍යාග කිරීම කියන දෙකම එකයි. මම නැවතත් කියනවා ගෝචර අජ්ජත් අරමුණට හිත බැස ගැනීම කියන පක්ඛණ්ඩනයත් බාහිර ලෝකයේ තියෙන කාමයේ පරිත්‍යාගයේ කියන අත්හැරීම දෙකම එකයි. පක්ඛණ්ඩන පරිත්‍යාග කියලා මේ පටිනිස්සග්ගේ පැති දෙකක් තියෙනවා. ඒක නිසා ලෝකයේ පිළිබඳ අරිඹු මාත්‍රයක් හරි ලෝමේ කරි ආසාවක් තියෙන කෙනාට අජ්ජත් ගෝචර අරමුණට එන්න බෑ. එයාට අතීතය ගැන කල්පනා වෙනවා, අනාගතය ගැන කල්පනා වෙනවා, ගෙදර ඉන්න අනිවාර්යකම් මේගොල්ලෝ ගැන කල්පනා වෙනවා, අතර මෙතන ගැන කල්පනා වෙනවා. ඒ කියන්නේ චිත්තක්ෂණයකට හෝ ගෝචරත්‍යත් භූමියට පක්ඛන්දනය කියලා කියන බැස ගැනීමක් වෙන්නේ නැහැ. ඒ මොකද මේ අනිත්‍යක හිතින්වත් පරිත්‍යාග කරන්න කැමති නැහැ. ඒ නිසා එක චිත්තක්ෂණයක අපි හිතමු උපමාවකට ආදර්ශයකට හිටියා. කොහෙද මම දැන් මේ ඉඳගෙන ඉන්න බව දන්නේ. ඉඳගෙන ඉන්න බව එකක්. ඉඳගෙන ඉන්නට හිතේන එක එකක්. ඒක ගොඩාක් වටින දෙයක් තමයි ඉඳගෙන ඉන්න බාට හිත ආව බව දන්නේ. ඔය දෙක සම්පූර්ණ දෙකක්. ඊටත් වැඩිය තව එකක් තමයි ඉඳගෙන ඉන්න බවට හිතේන එක සමාදන් වේතු අධික කුසලයක් අධි කුසලයක් බව දන්නේ. ඔය හුඟක් බෞද්ධෙන්ට ඔය දෙවෙනි තුන්වෙනි එක දන්නේ නැහැ. ඉඳගෙන ඉන්න පාවේ තමයි සමහරට හිත තියෙන්නේ අනේ මහා කම්මැලි අප්පා එකම ආසනේ හිටියා මහානදකේ මුස්පේන්තුවක් මේක නැගිටලා යන්න නැත්තම් කියලා අර ඉඳගෙන ඉන්න එකේ හිතියට ඒක සමාදම් වෙන්නේ නැහැ ඒක අගේ කරන්නේ නැහැ එතකොට හිත ආයෙත් අසප්පුරුෂ වෙනවා හිත ආයෙත් අසත් ධර්මයට යන මාරපාක්ෂික වෙනවා ඉතින් ඒක බව දැනගෙන තමන් ඊට වැඩිය ටිකක් චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් ඒ ආශ්වාසය එකක් දෙකක් තුනක් හතරක් පහක් පිම්බීම හැකිලිම එකක් දෙකක් තුනක් හතරක් පහක් අවබෝධ කරගෙන ඒ අවබෝධ කරන්න නම් බාහිර ලෝකෙම පරිත්‍යාග කරන්න ඕනේ නිසා මම මේ හිත අරමුණේ පිහිටපු චිත්තක්ෂණේ ශක්විත රජ කෙනෙක් වෙලා තමන්ගේ ශක්විත රාජ්‍ය අතහැරපු රජ කෙනෙකුට වැඩිය පිං කරනවා. දාන කුසලයේ සිද්ධ වෙනවා. පරිත්‍යාග කුසලයේ සිද්ධ වෙනවා. ආන්නේ බව තේරුම් අරගත්ත කෙනාට මේ භාවනාව කියන්නේ કોઈ මහා අමාරු දෙයක් නෙවෙයි. මම මේ මේ බුදුආමරගේ ගම්බීර ධර්මයේ සරල කරන්න හදනව නෙවෙයි. අපිට මේ පටලවිලා තියෙන්නේ චිත්තක්ෂණයකටවත් මේ බාහිර ලෝකෙ හිතින් අමතක කරන්න බෑ. ඊට වගේම චිත්තක්ෂණයකට ලෝකෙම අමතක කරලා මේ අරමුණේ ඉන්න එක කම්මැලිකමක් නිදිගතකමක් කාලකන්නිකමක් මුස්පීන්තුවක් කියලා හිතනවා වෙනුවට මේක විශාලම කුසලය. අධි කුසලයක්. මේකට සමාදම් වෙන්න බැරි නිසා අනේ ඊර්ෂියාකම අනේ මසුරුකම ඇවිල්ලා මේක දැහැගන්න. දැහැගන්නේ අර වර්තමාන මොහොතේ ඉන්න එකේ වටිනාකම දන්නේ නැති නිසා. ඉතින් මෙහෙම ඉන්නකොට මේ වර්තමාන මොහොතේ මෙහෙම ඉන්නකොට උඟ දෙනෙක් හිතනවා ඒකට වරු ගණන් දින ගණන් මාස ගණන් භාවනා කරන්නේ නැහැ චිත්තක්ෂණ දෙක තුනේ හරියට භාවනා කරන්න ඕනේ එහෙම ඉන්නකොටම පුදුමාකාර විදියට මේ තමන් බලාගෙන ඉන්න ආස්වාස් ප්‍රසවාසී තමන් බලාගෙන ඉන්න මේ පිම්බීමේ හැකිලීමේ බුදුම පරිවර්තනයකට බුදුම රූපාන්තරණයකට බුදුම වෙස්පර්ලියකට යනවා. ඉතින් මේ යෝගාවචරය මෙතෙක්කල් නිත්‍ය සංඥාවේ හිටපු නිසා මේක අල්ලගන්න ඕන දෙයක් මේක මගේ කරගන්න ඕන දෙයක් මේක මම කරගන්න ඕන දෙයක් කියාගෙන ඉන්න බලන කෙනාට අර ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානේ නැත්තම් ඉදිරිපත් කරගත්ත මේ ආස්වාද ප්‍රසවාසී නැත්නම් ඉදිරිපත් කරගත්ත පිම්බීමේ හැකින්මේ වෙනස රුස්සන්නේම නැහැ. එයා ඒකට gadu ගෑනවා. එයා හිතන එයා කියනවා ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්න බෑ. මේක වෙනසක් පරිවර්තනයක් අනිත්‍යතාවයක් ඇතිව නැති වෙච්ච බවක් විපරිණාමයක් වෙන්න බෑ. වීම මගේ සතිය දුර්ලකමක්. වීම මගේ සමාධියේ දුර්ලකමක්. වීම මගේ ආධ්‍යාත්මික පිටකොන්දේ දුර්ලකමක් කියලා අර බලාපු අරමුණේ වෙනස් වෙන විපරිණාමයට විරුද්ධව ආටම් ප්‍රකාශ කරනවා. ඉතින් gadu ගෑනවා, ඉතින් ගැහෙනවා, ඉතින් දාඩිය දානවා, ඉතින් කටට කෙල වුණනවා, ඉතින් කහිනවා, নানা ප්‍රකාර දේවල්. කවුරු හරි මේ මූල කර්මස්ථානයේ හිත දැමීම ලෝකේ තියෙන ලොකුම කුසලයක් ඒක එසේ මෙසේ එකක් නෙමෙයි චිත්තක්ෂණ දෙක තුනකම ප්‍රතිඵල දෙන එකක්. මේ ප්‍රතිඵල මට දරන්න බැරි නෑ. අපි බුද්ධ ශ්‍රාවකයෝනේ. බුදුහාමුදුර අපිට මේ කියලා දීලා තියෙනවානේ. ඒ නිසා එන ඕන පෙරලියක් පෙරලිච්චාවයි මම මගේ ශ්‍රද්ධාව කඩාගන්නේ. මම මගේ සීල කඩාගන්නේ. මම මගේ සතිය කඩාගන්නේ කියලා. ඒ අරමුණ පෙරලි වෙද්දිත් අරමුණට විවිධ බාධකෙද්දිත් ඒ බාධක මැද අරමුණ කොහොමද පෙරලෙනකොට අරමුණ කොහොමද ආදි වශයෙන් එළඹ සිටි සිහියෙන් සතියෙන් බලන හිටියොත් මේ විපරිණාමය කියන එක අරමුණේ හැඩතල වෙනස් වෙන එක අරමුණේ ආකාර සහ සටහන් වෙනස් වෙන එක ස්වභාවය වෙනස් වෙන එක භාවය වෙනස් වෙන එක ගතිය වෙනස් වෙන එක චිත්තක්ෂණ දෙක තුනක පමාවයි තියෙන්නේ අපි ඒක දරා ගන්න බැරිකම නිසා, හිතා ගන්න බැරිකම නිසා වෙනස් වෙනකොටම gadu ගෑනවා. වෙනස් වෙනකොටම බය වෙනවා. ඉතින් අර දීර්ඝ කාලින භාවනා කරලා විනාඩි 30ක් 40ක් යනකොට මේ ආස්වාද ප්‍රසවාස සංසිඳනවා කියන එක මේක ටිකක් කල් වැඩි ඇති මේ වැඩමුළුව පටන් ගත්ත මුල නිසා. නමුත් ඉන්න දන්නේ නැත්තෝ ඉන්නවා. ඒ විදිහට තැම්පත් වෙනවා දැකපු කෙනාට තේරෙනවා එකම භාවනා පරියන්ක නිතිපතා භාවනා කරනකොට ඊයේ තරම් වෙලා යන්නේ අද අර කියන tempat ගතියට එන්න. මේ විදිහට ඒක දියුණුව දකිනකොට ඊර්ෂ්‍යාවෙන් අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරපේකනාට අනුන්ගේ සැපයට කැමති නැති චෙක්කනාට මේ Tamanට ලැබෙන මේ භාවනා ප්‍රතිඵලය පිළිබඳව සැකේනවා. ඒ අනුන්ට ගිනිගෙඩි දීපු කෙනාට ඒකේ ඇතිවෙච්ච විපාක වාරයක් වෙන්න පුළුවන්. මේ හොඳට අරමුණ තැම්පත් වෙගෙන යනවා. ඉතින් සැකයක් එනවා එහෙමත් වෙන්න පුළුවන්ද මෙච්චර කල් මම භාවනා කරා ඒක වෙන්න බය ගන්නක් යා මෙන්න දැන් වාඩි වෙලා විනාඩියෙන් දෙකෙන් තැම්පත් වෙන්න පටන් ගන්නවා කියලා එහෙම තැම්පත් වීමට විරුද්ධව හටම් ප්‍රකාශ කරනවා කලබල කරනවා වෙන්න බෑයි කියලා තමන්ම හිතාගෙන එතනින් භාවනා කරලා දාලා අනේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා හරියට අර දින තෑග්ග බාර ගන්න කැමැති නැති කාලකන්‍යා වාගේ තමන් වෙත එන භාවනාවේ ගුණුව භාවනාවේ ඉදිරි ප්‍රගමණය එහෙම නැත්නම් ප්‍රතිපදාව ප්‍රතිපදා ප්‍රතිඵල කිසිම යෝගාවචරේ කවම කවදාකවත් පළවෙනි වතාවට බාර ගන්න නැහැ. කවදාකවත් හිතන්නේ මට ඉච්චරම දේවල් කරන්න පුළුවන්ද? එහෙමත් වෙන්න පුළුවන්ද? මම මෙච්චර මේ පව් කරපු මිනිස්සේ මම මේ මේ දේවල් කරලා තියෙන කෙනාට අරමුණෙන් නම් භාවනාවෙන් නම් Tamanට අනුග්‍රහය ලැබෙනවා. අරමුණෙන් නම් භාවනාවෙන් නම් Tamanට සුබ නිමිති පහල කරනවා. නමුත් යෝගාවචරය මේ අනුන්ගේ සැප කැමැති නැති කමේ තියෙන ඉරිසියාවේ අනුසේ ස්වරූපයක් වශයෙන් තමන් වෙත එන එකවත් පිළිගන්න කැමති නැහැ. ඉතින් මෙතනදී ඒ යෝගාවචරයා මේ තැම්පත් වෙන අරමුණ දිහා තැම්පත් වෙන්න ඉඩ තියාගෙන පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා සරුවච්චන් වහන්සේ ආනාපාන සති ප්‍රථම චතුස්කයේ තුන්වෙනි පාදේ පෙන්නනවනේ ඒ පෙන්නනේ මෙහෙම තැම්පත් වෙනකොට අනියෝගට අනුග්‍රහ කරපන් අනියෝගට අත්තුදව දීපන් ඔක සැක කරන්න එපා සැක කරනවනම් ඒක වංචනික ධර්මයක් ෂට ගතියක් මායවි ගතියක් ඕක තමයි මේ ඊර්ෂ්‍යා කරපු එකේ Tamanට එන සැපේට Taman සැකයි මේක අපි හිතමු ඊර්ෂ්‍යා කරන්නේ යාට හොඳට තේරෙනවා වෙන්න පුළුවන් මම මේක දිගට දිගට භාවනා කරනදී මේව වෙන්නේ නැත්නම් කාට වෙන්නද කියලා මේක ඉවසුවයි කියලා හිතන්න ඕන tempat වෙන්නන්නේ කියලා එයාට පහුවෙන්න කල්පනා වෙනවා නැත්නම් ඊට පහුවෙන්න කල්පනා වෙනවා එක ප්‍රස්වාසය අධ්‍යා බලන හිටියත් ওই තරමටම සංසිඳනවා ඔය ආශ්වාස ප්‍රශ්වාස 60 70ක් විනාඩි 60 70ක් ඉන්න ඕනේ නැහැ. එක ප්‍රශ්වාසයක් අල්ලගෙන ප්‍රශ්වාසයේ කෙලවර වෙනකම්ම කැඳී ගල බේරුවා වගේ චීන කන්නාඩියක් දාලා බැලුවා වගේ බලාන හිටියොත් ප්‍රශ්වාසයේ මුදුන්පත් වෙනොත් එක්කම ප්‍රශ්වාසයේ ගෙවෙන තැන දිහා බලාන හිටියොත් මේ ඉර නගිනකොට හඳේ ප්‍රභාව අඩු වෙන්නේ. ඉර නගිනකොට තරුවල ප්‍රභාව අඩු වෙන්නේ. ඒ වගේ මේ බලන ඉන්න අරමුණ බොහොම ලස්සන තැම්පත් වෙනවා. ඉතින් ඒක කලබල වෙන්න දෙයක් නැහැ. ඒක ධර්මයේ ඇති. මේ ඒකට මේ රොස්පරොස් දාන එක ඒකට චෝදනා කරන එක එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා හිතන එක තමයි මායя කියලා කියන්නේ කෙලෙස් කියලා කියන්නේ වංචනික ධර්ම කියලා කියන්නේ ශාක ගති කියලා කියන්නේ මායාවී ගති කියලා කියන්නේ. ඒක නිසා වර එක ආස්වාද ප්‍රසවාස ආර විදිහට tempat වීම දක්වපු කෙනාට ඊගාදාස යනකොට ඒක තප්පරෙන් දෙකෙන් ආස්වාද ප්‍රසවාසයෙන් දෙකෙන් එනවා දකිනකොට ඉවස ගන්න බැරි වෙන්නේ ඇත්තටම එයා ධර්මයට නිග්‍රහ කරන්න ඕන කම නිසා නෙවෙයි. මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ වගේ දේවල් වල මසලුකම් වල තියෙන අනුසය ගති නිසා තමයි වෙත පැමිණෙන ප්‍රතිඵලය පවා හිතා ගන්න කැමති නෑ. ඒ වගේම අපි හිතමු භාවනා මධ්‍යස්ථාන අපි භාවනා කරගෙන ඉඳද්දී ওই කලබල කරන කෙනෙක් එනවා. දකින්න ඔක්කොම කල්පනා කරනවා අනේ මේ මිනිහා මේ කොහේ ඉඳලා ආපු වාතයක්ද මේ හැමදැනම කරදර කරනවා කියලා දවසෙන් දෙකෙන් යනකොට ඒ මනුස්සයා භාවනාවෙන් හරියනවා දැක්කට අපි කියන්නේ පිස්සු කතා කරනද ওই මනුස්සයා මේ බොරුවක් කරන්නේ කවදාකවත් එහෙම භාවනා කරන්න පුළුවන්ද එහෙනම් අපි මේ අවුරුදු 40 50 මෙතන භාවනා කරපුවා අපිට කොහොමද හරියන්නේ නැතු මේ ඊවරදකට ආව මනුස්සයට හරි ගියේ කියලා පරණ බෞද්ධයෝ කවදාකවත් කැමති නැහැ පිළිගන්න අලුතින් ආපෙක් නයි ඉතිරට ඇයි කියලා අපේ ප්‍රජාපති ගෝතමිය සර්වචනසේ ළඟට ගිහිලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අන්‍ය සාසන වල මිනිස්සු මේ නියපොතු අඩියක් විතර වැවෙනකන් කෙස් බිම ගෑවෙනකන් Taman වටේ ඉන්න ගස්වල මුල් Taman උඩින් යනකම් භාවනා කරලා ආඩම්බර ගති කියනවා මම මෙච්චර නියපොතු මෙච්චර වැඩෙනකන් මම අතක් පිටක් අතක් යන භාවනා කරා මගේ කෙස් බිම ගෑවෙනකන් මම භාවනා පරියන්කේ හිටියා වටේ තියෙන ගස්වල වලින් මාව වැයෙනකන් භාවනා කරගෙන හිටියා කියලා තමයි මේ පුරාජේරුව කියන්නේ කාබු මඩගොඩ ගැන මිසක් ආ එක්කෙකුටවත් සෝවානුනා කියලාවත් කියන්න බෑ ස්වාමීන් වහන්සේ. උන් හැබැයි හරියට පුරාජේරු කියනවා මං අච්චර දුෂ්කර ක්‍රියා කරා මෙච්චර කරගලා. අපේ සාසනේ ඔබ වහන්සේ නිසා මල්මඳ කුමරියන් හත් අවුරුදු කුමරියන් සෝවාන් වෙලා ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේගේ ප්‍රයත්නය අහක ගිහිල්ලා නෑ ස්වාමීන් වහන්සේ කියලා ප්‍රජාපති ගෝතමී කියලා කතා කරලා කියනවා ඔය භාවනා කරපු වෙලාව නෙවෙයි වැදගත් වෙන්නේ. භාවනාගත අරමුණ නෙවෙයි වැදගත් වෙන්නේ. එල්ලෙන්නේ නැතුව ඉඳ ගාවම මගේ ඉඳගෙන ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය හරියට දන්නවනම් භාවනා අරමුණට හිත දාපු ගමන් උතුරන බත් ඇලියකට දාපු එල්ලතොර ටිකක් වගේ එකපාරට නිවිලා යන එකට චිත්තක්ෂණ දෙක තමයි යන්නේ. ඒක පිළිගන්න බැරි අනුන්ට ඊර්ෂ්‍යා කිරීමේ අකුසලේ ඒ වගේ ලේස ඒ වගේ අනුසය ධර්ම ඒක නිසා හොඳට මතක තියාගන්න භාවනා කරනකොට ඒ ඊර්ෂ්‍යා නැති අනුන්ගේ සැප කැමැති අනුන්ගේ ජයග්‍රහණේ සතුට වෙන හිතක් තියෙනවා නම් Taman කෙරේ මේ භාවනා ලස්සන්ට රත් වෙච්ච පීයකින් බටර් කෑල්ලක් කපන්න වගේ කාගෙන බහින වෙලාවේ මොනම සැකයක්වත් වෙන්නේ මොනම විදියකින්වත් මේක මට වෙන්න පුළුවන්ද කියලා හැරිලා බලන්නේ නැහැ. ප්‍රතිවීක්ෂා කර කර ඉන්නේ. අහුවෙච්ච වෙලාවේ කාගෙන බයි. මේකට ගියාට පස්සේ තේරෙනවා ධර්මය අකාලික කන. ධර්ම කියන්නේ කවදාකවත් කල් ගිහිලා ප්‍රතිඵල දෙන එකක් නෙමෙයි. එතන එතන ප්‍රතිඵල දෙනවා. මිතෙක් කලු දීලා තියෙන ඇති අමනකම නිසා, නොදැනුවත්කම නිසා, බහුසුත නැති නිසා, ලෑස්තිලා ගියේ නැති නිසා, දන්නේ නැති නිසා මේකට මිතෙක් කල් අරියාදු කරා. හරි ගිය දවසේ තමයි තේරෙන්න පටන් අරගන්නේ බහනට පෙළඹෙනකොටම පෙළඹෙන්නේ පිපිතිච්ච මලක් වගේ බොහෝම ලස්සනට හොඳට වාඩි වෙනවා හරි බරි ගයිලා සහැල්ලුව සමබරව වාඩි වෙලා හොඳට බලාගෙන ඉන්නවා මේ සුවසේ වාඩි වෙලා ඉන්න එක. දඬු කන්දේ ගැහුවා වගේ දඬි කරගෙන දඬු කරගෙන අමු අඹ කන්නා වගේ නෙවෙයි. හොඳට වඩනවාට පස්සේ ටික වෙලා කන්න හුස්ම ඉදිරිපත් වෙයි. යෝගේ අඹාගෙන යන්න එපා. හුස්ම පිටිපස්සේ හරි මේ පිම්බීම හැකිලිම හරි පිටිපස්සේ. ඒක එයි. එන මොකක් හරි මල දානයක් එයි. ආපිකදී හොඳට බලන්න එක රැල්ලක් ඉවර වෙන හැටි. ඒ ඉවර වෙන හැටි බලාන ඉන්නකොට ඒ ඉවර වෙන්න හදනකොට gadu ගන්නේ නැතුව නඟලන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒ වෙනස් වෙන වෙනස් වෙන ජවනිකාවන් එකින් එක අනිකෙන් මේක අරකෙන් මේක සංසන්දනය කර බැලීමට කියනවා පරිච්ඡේද ඥානය කියලා. වෙන අරමුණු වලින් තමගේ මූල කර්මස්ථානයේ අජත්ත ගෝචර අරමුණු වෙන්කර ගැනීමටත් කියනවා පරිච්ඡේද ඥානය කියලා. දැන් අපි වෙන් කරන්නේ අනිකුත් අරමුණු වලින් ආස්වාද ප්‍රසවාසය වෙන් කරුවයි කියන්නේ. එතකොට ගෝචර අජත්ත අරමුණු වෙන්නේ ආස්වාද ප්‍රසවාසය. එහි හිත තියෙනවා සද්ද වේදනා හිතුවල හිත නැහැ කියලා වෙන්කොට දැනගන්නකොටම හිත ආඩ්‍ය වෙනවා. හිත දෙදවත් වෙනවා. හිතට කුසල ඡන්දයක් පානවා. හරි දැන් මං ඉන්නේ ආනාපානේ බවක් දන්නවා. සද්ද වේදනා හිතුළු වෙන බවක් දන්නවා. මුළු ලෝකෙම දන් දීලා තියෙන බවක් දකිනකොට සාදු කියලා ඒකේ ප්‍රීතිය ප්‍රමෝදය පහළ වෙනවා. ඊට පස්සේ ආස්වාසයනකොට දන්න මේක ප්‍රස්වාසය නෙමෙයි. මේ දෙක එක දැරේ ඉන්නේ නැහැ. ඒක කවදාකවත් තේරෙන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ අනෙක් කුණු කන්දල් වලින් වෙන් කරගත්තේ නැත්තම්. ඒකට අපි දන්නවා දැන් ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි. මොන තරම් පිරිසිදුකමක්ද කියලා හිතන්න. මොන තරම් පරිච්ඡේද ඥානයක්ද කියලා හිතන්නේ මේ ප්‍රස්වාසය නෙවෙයි මේක ආස්වාසය නං කවුරුරි ඇහුවොත් තමයි ආස්වාස වේලාදී ආස්වාස බව දැනගන්න මෙනි කරන්න පුළුවන් පුළුවන් කොහොමද කියන්නේ මේ මේ ප්‍රස්වාසයේදී මට උණුසුමක් දැනෙන්නේ මේ ආස්වාසය මට හොඳට සීතල දැනෙනවා ප්‍රස්වාසයේදී මගේ නාස්පුඩු මෙම පිටට පුරවාගෙන එළියට උලන් යනවා තේරෙනවා ආස්වාසයේදී ඇතුළට ආශිකාග්‍රේ මට වැටහෙනවා කියලා. මේ වැටහෙන දෙක වෙනස පරිච්ඡේද ඥානෙ වෙන් කරන්න පුළුවන් නම් ඕක තමයි මේ අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියලා සිව්පිලි සිපියාපත් කියන්නේ ඕකට තමයි. මේ වාතයේ වදින බව හොඳට දන්නවා. ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ දැකීමට කියන්නේ අර්ථ ධර්මයේ අර්ථය කියලා. ආස්වාද ප්‍රසවාසයේ දෙකෙන් පොදු ලක්ෂණ දැකීම ධර්මයේ සම්මුතිය මේ සම්තතිය මේ දෙක කියන්න පුළුවන් කාටද කියන්නේ මේ ආස්වාසිය මෙහිම මෙමය මේ මෙමය එයාගේ ලක්ෂණ මෙමය පෞද්ගලික ලක්ෂණ මෙමය අත්‍යන්ත ලක්ෂණ මෙමය ප්‍රසආසයෙන් වෙනස් වෙන්නේ මෙමය ඒතර ප්‍රසආසය මෙමයයි ආස්වාසිය වින් වෙන්නේ මෙහෙමයි කියලා හරියට දෙක වෙන් කරලා කියන්න පුළුවන් නම් එලා හරකයි මේ හරකයි දෙක මේ කිරි මේ අඟුරු කියලා ඒකට කියනවා අර්ථ ධර්මය කියලා. ඒක තමයි මේ ලෞකික ඥාන කියලා අපි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික ඉතිහාස භූගෝල ඔය තේරම තියෙන්නේ අර්ථේ. ඒකට අර්ථ ශාස්ත්‍ර කියලා කියනවා. අර්ථ ශාස්ත්‍ර කියන්නේ මේක කටබඩ වඩා ගන්න ධර්මයක් නිසා. ඒව දැන ගැනීම බඩ පුරව ගන්න කරන දෙයක්. ඊර්ෂ්‍යා පසුරු කමින් කරන දෙයක්. ඒක දන්නේ නැත්නම් මේ බණ අහන්නත් බෑ. තේරෙන්නේ නැහැ. අර්ථය අවශ්‍යයි. නමුත් මේ අර්ථයට පස්සේ තියෙන ආස්වාසයාවත් ඇතිවලා නැතිවලා යනවා ප්‍රස්වාසයාවත් ඇතිවලා නැතිවලා යනවා දෙකම පොදු ධර්මයක් තියෙනවා මේක සම්තතියක් මේක ප්‍රවාහයක් මේ දෙක කියන්න පුළුවන් නම් කාට හරි එයාට කියනවා නිරුක්තිය දන්නවා හරියට වචනේ දන්නවා නිදර්ශනේ දන්නවා ඉදිරිපත් කළ යුතු ක්‍රමය දන්නවා ඒ නිරුක්තිය තමයි අද ලෝකේ සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන. අද ඔක්කොම අනාගන තියෙන. මොනම දෙයක්වත් වෙන්කොට කීමේ ශක්තිය අපිට නැහැ. නමුත් අපි මානවය වශයෙන් පිළිගන්නවා අපි ඉන්නේ තොරතුරු තාක්ෂණයේ ඉහළම කෙළවර කියලා අමු පචයක්. සම්පූර්ණ බොරුවක්. අද විතර මානවය ඇවිලිලා පටලවාගෙන පචහන පච වලට වැඩ කරන කාලය ඉතිහාසෙම තිබිලා නැහැ. තොරතුරු තාක්ෂණේ හරිනම් හරියට කියන්න පුළුවන් වෙන්න බෑ මෙන්න පෞද්ගලික ලක්ෂණ මෙන්න පොදු ලක්ෂණේ ආනපන සම්බන්ධ කරන්න. එක්කෙකුට කියන්න බෑ. කොහොමද අපි කියන්නේ තොරතුරු තාක්ෂණයක් වෙලා තියෙනවා. මේ තොරතුරු තාක්ෂණය හොඳයි කාමෙට. මේ තොරතුරු තාක්ෂණය හොඳයි යුදා විදා හදන්නට. මේ තොරතුරු තාක්ෂණය හොඳයි එකිනෙකා ඊර්ෂ්‍යා කරන්න. මේ තොරතුරු තාක්ෂණ හොඳයිකට මාසුරුකම් කරන්න අමනකම් කරන්න තිරිහංකම් තිරිසංගති කරන්න නම් හොඳයි මේ වැඩේට කාටවත් එක පාවිච්චි කරන්න බෑ හැබැයි එහෙම කියන්නත් හොඳ හරියටම ඥානෙ තියෙනවනම් මේ දිනදා ලෝකේ ඥානය වෙන මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා දෙක වෙන් කරලා කියනකෝ දකින්නට වෙන් කරලා දකින්නත් පුළුවන් දෙකීම ඇතිවීම පැවතීම නැතිවීම තියෙනවා නැත්නම් ඇතිවීම විපරිණාමය නැතිවීම තියෙනවා ඒක දකින්නත් පුළුවන් මේක නිර්වචනය කරනවා කියන්නේ කොයිතරම් ලේසි වැඩක් නෙවෙයි. අපිට IIT IT degrees PhD හත අටක් ගත්තත් තාම මැට්‍රික් වෙන්න පුළුවන්. කියන එක තේරෙන්නේ නැහැ. ධර්මයේ ගිහිල් ඉවරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේදී පතුරු ගහලා පෙන්න නැහැටි දකින්නකොට ආස්වාස පිළිබඳව පවතින්න පුළුවන් සියලු යහ දැනීම් සහ වැරදි දැනීම් සියල්ලම ලියලා තියෙන පොතේ. ආශ්වාස කරගෙන ඉන්නකොට ආශ්වාස විශ්ේ පවත්තන හිත ප්‍රශ්වාසයට විසිරී ගියොත් ඇවැත්නි කම්පන වෙයි, චංචල වෙයි, ඉන්ජන වෙයි, ස්පන්දන වෙයි ගෙයි. ප්‍රශ්වාසයේ පවත්තන හිත ආශ්වාසයේ විසිරී ගියොත් මේ වගේ වෙයි. පුදුම චක්‍ර වගේක් කරකවලා තියෙනවා අද ඉන්න විද්‍යාඥයෙකුටවත් අද ඉන්න කිසිම රචකයෙකුටවත් අද ඉන්න කිසිම දාර්ශනිකයෙකුටවත් ඒ වගේ ඉදිරිපත් කිරීමක් කරන්න බෑ. ඉතින් කවුද පරිසම්බන්ධ මාර්ගය කියවන්නේ? ඔක්කොමලා කියවන්නේ ප්‍රසිද්ධ නව කතා. චිත්ත ගුණවර්ප. කියලා කියන මේ ඔළුව නරක් වෙනවා කියලා. ඔළුව නරක් නෙවෙයි පිපුරන්න ඕන. මෙච්චර වටින ධර්ම සම්භාරයක් අපිට තියේදී අපි මේ නන්නත්තර වෙලා ඉන්න හැටියට. නමුත් භාවනා කරන එක්කනට බලාපොරොත්තුවක් යනවා මේක කවදාරි කරගෙන යනකොට මට වැටෙයි වැටෙන්නේ මොකකින්වත් නෙවෙයි. මේ අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියන එක වැටහෙන්නේ තමයි භාවනා කරන අරමුණේ Taman භාවනා කරන පළුව තියෙනවානේ ආශ්වාස පළුව, ප්‍රශ්වාස පළුව, පිම්බෙන පළුව, හැකිලෙන පළුව, වම තියෙන පළුව, දකුණ තියෙන පළුව කියලා මේ එක එකක තියෙන වෙනස්කම් දකින්න එකට අර්ථ ශාස්ත්‍රය කියනවා. මේ වගේ තියෙන පොදු ධර්මතාවයක් තියෙනවනේ මේ හැම එකක්ම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ඇති වෙනවා වෙනස් වෙනවා. ඒකට කියනවා ධර්මය කියලා. පොදු ගතිය. පොදු ලක්ෂණ. මෙන්න මේ දෙක දැකලා වෙන් කරලා කියන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මේ භාවනාව ඔය අවුරුදු ගණන් කර කර ඉන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දේ දන්නවනම් භාවනා 50ක් ඉවරයි. ඒ කියන්නේ කමඨාන සුද්ධ කරනකොට කියන්න ඕන වාර්තාව ලියන්න දන්නවනම් ඒ මනුස්සයා උතුරු කුරු දිවෙන්න ගියා, දකුණු කුරු දිවෙන්න ගියා, නැගෙනහිරට ගියා, බස්නාහයට ගියා, දිනනවා, දිනනවා, දිනනවා. ඒ මත පරද්දන්න බෑ මොනම මායෙකටවත් පරද්දන්න බෑ මොන කෙලෙසටවත් පරද්දන්න බෑ මොන භූමිකම්පකටවත් පරද්දන්න බෑ. බුද්ධ ඥානචේ සඳහන් කළා තියෙනවා භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ මේ දේ වඩන්න ඕනේ මේ දේ ප්‍රහාණය කරන්න ඕනේ කියලා හරියට දන්න මිනිස්සයා උත්තරාචේ පිදිසාය විහෙරති ස්වේව අරතින් සාතිනතං අරති සාතිය උතුරු කුර දිවෙන්න ගියත් එයා අරතිය ලාමක කුසලේ මැඩලලා අධි කුසලේ ඉස්සරහට ගන්න. බටහිර දිවෙන්නට ගියත් නැගෙනහිරට ගියත් කොහෙ ගියත් කුසල් එනකොට ලාමක කුසලේ පැත්තකට දාන්න. අධි කුසලේ අර ගන්න. අධිකුසලයන් ඉස්සරහට යනකොට ඒ කියලා තියෙනවා ඒ කෙවැනි කෙවැනි යතිවරයෙක් එවැනි භාවනා කරන කෙනෙක් දැකපුවාම දිව්‍යෝ වඳින්න එන්න ඉස්සර වෙලා තල්ලු කරගෙන ඇවිල්ලා බ්‍රහ්මිය වඳිනවා කියලා. දිව්‍යෝ වඳින්න එන්න ඉස්සර වෙලා තල්ලු කරගෙන අයින් කරගෙන බ්‍රහ්මිය ඇවිල්ලා වන්දනා කරනවා. අනේ මේ මිනිස්යාට අර්ථය වැටහෙනවා. මෙසල ධර්මයේ වැටහෙනවා. මේ මැදියට මේ මනසට ඒක කියන්න පුළුවන්. මෙතන අපි මෙතන අපි අපේ දෙවෙනි પરම්පරාවට මේක කියලා දෙන්න මොකද්ද අද වෙනකොට ජාතික වශයෙන් aran තියෙන ප්‍රතිපත්තිය. දෙතිසල උතුම්ම දායාදේ මේ ඊර්ෂ්‍යාමසුකම නැතිකරන්න නම් මේ කරන අරමුණේ විස්තර ටික හරියට පිරිසුදු කරලා ඒකට බැස ගන්න පක්ඛන්දනය කරන්න බැස ගන්න. එතකොට බාහිර කුණු කන්දල් සේරම පරිත්‍යාග වෙනවා. ඉතින් මේ විදිහට දීර්ඝ කාලිනව ලැබපු ආශ්වාසයේ සංසිඳීම එක හුස්මකදී දෙකකදී තුනකදී අල්ලන්න පටන් ගත්තට පස්සේ ඒක බාර ගන්න බැරි තරම් අපි ළඟ තියෙනවා මසුරු ගතිය. ෂට ගතිය. මායවි ගතිය. වංචනික ගතිය. ඒක නැති කරන්නයි මේ බණ කියන්නේ. හරියට වැඩි යනවනම් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම කරගෙන යනකොට පුදුම විදියට මේ ආලෝක පහළ වෙනවා පහසුකම් පහළ වෙනවා සතිය වැඩෙනවා ඉවසීම වැඩෙනවා ඒක නිකන් බලාපොරොත්තු වුණාට වැඩිය හරියට යන පාට ලැබෙනවා ලැබෙනකොට යා ඒ ලැබෙන මූලික ඒ ආලෝක ඕපාස ප්‍රීපස්සද්ධිය වගේ දේවල් වලට විශාල වශයෙන් අදි탁ෂීරු කරන එක මන්ද වන් වෙලා වෙන්නේ නැති නැත්නම් මම මාර්ගඵලයක් ලැබලා වෙන්නේ නැති. එහෙම නැත්නම් මට ධානයක් ලැබෙලා වෙන්නේ නැති. එහෙම නැත්නම් මේක තමයි මේ ධානවල තියෙන ප්‍රීති මේ සුඛ ආදි වශයෙන් කියලා එතනදිත් භාවනා හටිපාරේ යනකොට එන මේ හරි පැත්තේ තොරතුරු වලට අදි탁සිරු යන්න පුළුවන්. ඒත් ඊර්ෂ්‍යා මාසුරු කමේ අනුසය අංශ තමයි ඒකේ තියෙන්නේ. ඒකෙදි තමන දැනගන්න ඕනේ මේ අරමුණට බාධා කරන සද්දයක් ආවත් එකයි තමන්ට භාවනා කරන ආලෝකයක් ආවත් එකයි දෙකම බාධායි. භාවනා අරමුණේ පවත්වාගෙන යනකොට හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරත් එකයි තමන්ට ඕභාෂයක් එහෙම නැත්නම් සහැල්ලු ගතියක් ඇති වුණත් එකයි. මේක පහසුයි. ආලෝකයක් ආපුවම පහසුයි. සහැල්ලුවක් ආපුවම පහසුයි. නමුත් ඒක ගැන කල්පනා කරන්න ගියොත් භාවනා කැඩෙනවා. කරදර හිතවිල්ලක් ආවොත් වේදනාවක් ආවොත් අපහසුයි. ඒත් ඒක ගැන කල්පනා කරනකොට භාවනාවක් කරනවා. ඒ නිසා හොඳ පැත්තට තොරතුරු වෙන්න පුළුවන්. ඒවල සුබ නිමිති කියනවා. නරක පැත්තට තොරතුරු වෙන්න පුළුවන්. අසුබ නිමිති කියන ওই දෙකම එන්නේ භාවනා අරමුණෙන් හිත කඩන්නයි. වෙන්න මොකක්වත් ඒගොල්ලන්ට ඕන කමන්නේ. ඒකට දේවදත්තු පින්නත් එකයි බුදුහාමර පින්නත් එකයි මතක තියන්න ඔය ඔක්කොම මනසේ මායාව. ඒ වෙනුවට ගෝචර අජත්ත අරමුණ කියන්නේ හොඳට මතක තියාගන්න පිරිමැද බලන්න පුළුවන් දෙයක්. අර වගේ හිතට එන දේවදත්තෙක් හෝ හිතට එන බුදුන් නෙවෙයි. ඒ ආස්වාද ප්‍රසවාස හැප්පෙන බව දැනෙනවනේ. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් නෙවෙයි. ඒක භාවනාමය ඥානයක් නෙවෙයි. ඒ නිසා ඒ වගේ වෙන දේවල් හරහා එව්වට මත් වෙන්නේ නැතුව නැවත නැවත මූල කර්මත්තාන්ට හිත යොදන්න නම් ඒ තියෙන අනුසය ඒ තියෙන ගොඩ පෙරක දෝරුකම් මගදී පහළ වෙන මේ බාධාවල් කාගෙන යන ගතිය යෝගාවචරයට ඇති වුණා නම් යෝගාවචර තියෙන මේ බාධාවක් බාධාවක් වෙන්නේ හිත් කරදර ගන්න මනුස්සයාට විතරයි. බාධාව බාධාවක් කර නොගෙන ඉන්න මනුස්සයාට බාධාව වාදාවක් නෙවෙයි. අපි මේ බාධාවල් වලට හිත් කර කර හිත් කරදර ගැනීම මානවයිති වාසිකමක් කරගන්න අමන වෙලා තියෙන දැන්. අර මනුස්සට හිත දෙනකොට මටත් හිත දෙන්න නැත්තම් මොකදෝ මොකදෝ වාගේ. ඊගාලේ කල්ලේ කල්තු හිට පඬිස්සාංශේ අපේ අපත්‍යච ස්වාමීන් කියන කේමන්ද සාංශේ කාගේදෝ තැනක රණ්ඩුවක් ගිහිලා ස්ථානයක. ඉතින් එහෙන් මේ ස්වාමීන් දේවල තියෙන අනේ ස්වාමීන් වහන්සේ ඒ තැන මෙහෙම කරදරයක් වෙලා තියෙන ඔබ වහන්සේ ගිහිලා අපේ පන්දි ස්වාමීන් පොඩ්ඩක් මේක වාර්තා කරන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තොප්පේ සමන් ලියාගෙන කීල්ලේ ගහගෙන ගිහිල්ලා පන්දි ස්වාමීන්ට ඔප්පු කරා. ඉතින් පන්දි ස්වාමීන්ට ආදරය ඇත්තටම කියනවා. ඊට පස්සේ කිව්වලු පන්දි ස්වාමීන් කොහොමද මම මේක හොයලා බලලා කීලේ වන්නම් කියලා. ආවට පස්සේ ලියුමක් කරලා තියනලු ඒ මිනිස්සු කේන්දරි ගාන්නේ ලෙඩට ඔය නම මොකටද කේන්දරි ගාන්නේ? ඔය නමට කේන්දරි ගාන්න ඕන කමන්නේ? ලෙඩ දිනිය කේන්දරි ගාන්නේ ගහන්නේ මේ අල්ලපු ගෙදර මිනිහ මොකටද කේන්දරි ගාන්නේ? අද අපිට වෙලා තියෙන එයා අරමියට හෙම්බිරිසාව කිවිසුකට කේන්දරි ගන්න අපේ මිනිස්සුන්ට අනික් මනසට හෙම්බිරිසාව හැදිලා ඉවරයි. මේක මානව දයාව කියලා මේ අනුන්ගේ කුණු කන්දල් ඔළුවේ දාගෙන නාටන නැටිලක් නිසා අපිට ලෝකෙම නිවන් දකින්නකම් හම්බෙන්නේ නැහැ නිවන් දකින්න. අයි ඔක්කොම සම්පූර්ණ කරලා නෙන්න හදන්නේ. මේ ඔක්කොගෙම තියෙන ෂට මායාවී ගති බලලා මේ ඉදිරිපත් වෙච්ච ඡන සම්පත්තිය ඉදිරිපත් වෙච්ච බුද්ධ ශාසනය කියන්නේ මේ තමන්ගේ මූල කර්මස්ථාන කියලා හිතාගත්තොත් ගෝචරජ්‍යත් අරමුණු කියලා හිතාගත්තොත් පේනකම් බලන්න. යම් වෙලාවක සංසිඳුණානේ ආ දැන් සංසිඳුනේ මොනවද කෙලස් කියලා හිතා ගන්න. මේ සංසිඳුනේ මොනවද මාර බලවේ කියලා හිතා. මේ සංසිඳුනේ මොනවද දුක්ඛ කියලා හිතා. පුළුවන්තරම් බලන්න මේ සාසනේ මේ අත්පනා පිටම අපට తాවකාලික වශයෙන් ඔන්න රූප කර්මස්ථානේ ගෙවුනා. ඔන්න අපිට රූප කර්මස්ථානේ සම්බන්ධ නීවරණ අයින් වුණා. ඔන්න රූප කර්මස්ථානේ සම්බන්ධ මාර බලවේග අයින් වුණා. දැන් අර ට්‍රැෆික් ජෑම් එකේ හිර වෙලා හිටපු කෙනෙක් වාහන තද්දිබේට හිර වෙලා හිටපු කෙනෙක් නිදහසක් හම්බෙච්ච ගමන් ආසාවෙන් හම්බෙච්ච පාර දිගේ ඉදිරියට යනවනේ. මොකද දන්නවනේ හිර වෙලා ඉන්නකොට මොනතරම් ආතතියක් මොනතරම් අසහනයක්ද තියෙන කියලා. ආහන්නේ වගේ යාට තේරෙනවා නම් මෙතෙක් කරා තිබුණ මේ බාධකකම් කටුනේ මම දැන් මේ නිදහස් තැනක මේක මේ ජීවිතයේ වර්තමාන වශයෙන් හම්බෙච්ච එහෙම නැත්නම් ධිට්ඨ ධම්ම වශයෙන් හම්බෙච්ච සුඛයක්. මේක අහම්බෙන් ආප එකක් නෙවෙයි. මේක ප්‍රතිපදාවෙන් ආප එකක්. මේක කෙලෙස් නැති නිසා ආප එකක්. ඔක සැක කරන්න එපා. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න යන්න එපා. එහෙම වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයකට. එහෙම වෙන්නේ හරියට ඉරපත් භාවනා නොකරන කෙනා. ඒ නිසා ආපු එක රකින්න දන්නේ නැත්තම් يعني ලැබිච්ච ලාභයට අරස කරගන්න බැරි නම් ඉතින් කාලකන්‍යයට හම්බෙච්චි බ්‍රාහ්මණ කුමාරිකාව වගේ අනදර කර. ඒ කරන්න හේතුව අනුන්ගේ සැපයට කැමති නැති මුදිතාව නැතිකම නිසා. වෙන්න පුළුවන්. මේ හදිසිය භාවනා මැද අත්හැරලාමනසට මට කලින් හදින්න පුළුවන්. මොකද මේ භාවනාව කියන එක සතිය කියන එක කාගවත් අධිකාරිය කියන එකක් නෙවෙයි. හරි ක්‍රමවේදය දන්න කෙනා පැනගෙන යනවා. ඒ සර්වචනංශ බණ කිය ඉන්නකොට ඒ බණ කියන පිරිසට මැදට පිරිස කෙලවරට ඇවිල්ලා තිනවා මේ කුෂ්ඨ රෝගියෙක් ඇඟ පුරාම කුෂ්ඨ. ඒ මනුස්සයා හිතුවේ මේ සෙනඟ ඇවිල්ලා ඉන්නේ මේ දන්තලක් වෙන්නේ නැති කියලා බලන්න ගියාම එක්කෙනෙක් කතා කරනවා අනිත් කට්ටිය බලාගෙන අහගෙන ඉන්නවා. ඉතින් මනුස්සයා හිතාගත්ත කලබල කරන්න හොඳ නැහැ කියලා කුණක වාඩි වුණා. සරුවත්ඥාන්සේ බැලුවා. හිත බලනකොට මේ බණහන එක එක්කත් බුදුහාමුදුරු කින්දේ අහන්නේ අර දැන් ඇවිල්ලා වාඩිච්ච හිඟන්න විතරයි. බුදුහාමුදුරු කියන දේ අහන්නේ. අනිත් ගොල්ල එක එක දේවල් කල්පනා. බුදුරණසේ ඒ මනුස්සයාටම අරමුණු කරලා දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන් ඕකාර සංකලසක් වදී මේ හිඟන්නට බණ කිව්වා දාන ආනිසංස වලට. අනු කල්පනා කරා මේ හොඳ කෙනෙක් මන කියනවා බලපංකෝ දාන දෙන්න කියනවා මම හිඟන්න මම මොනවද දෙන්නේ? ඌට කල්පනා වුණාලු අදිෂ්ඨාන මට්ටමේ හොඳයි. මට ඊට පස්සේ එකවර බත් පිටු දෙකක් හම්බුනොත් එකක් මන් දන් දෙනවා කියලා හිතින් සමාදන් වුණාලු දාන්නේ. මට දාන දෙන්න බෑ මං ඉගන්නේ. මට එකවර බත් පිටු දෙකක් හම්බුනොත් දෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියලා තියෙනවා ඊට වැඩිය හොඳයි මිනිස්සු සීල් රකින්න එක. සතුම් මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමත්‍යචාරය කරන්න එපා, බොරු කියලා නිසා. අර මනසට පුදුම සතුටක් යාස්ති උනා. මං කවදාකවත් සත්‍යක් මරලා නැහැනේ. මට හොරකම් කළලත් නෑ මං ගන්නනේ. කාමත්‍යචාරය කරන්න කොහෙද කුෂ්ඨ රෝගී කාට ගෑණියක් ඉන්නේ නෑනේ. කාමත්‍යචාරය කරන්න බෑ උට. උගේ කවදාවත් ඡන්ද ඉල්ලන්න ගිහිල්ලත් නෑ, බොරු කියලත් නෑ. බොණ්ඩ දියාවට කණ්ඩක් නැතුව ඉන්නේ ඉතින් හිතුවල යකෝ පන්සිල් පද පහම මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට ඌ දන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ කිය. මේක නිකම්ම රැකිලන්නේ මේ හිඟන කමත් එක්ක. පැවිද්දන් ඩෝක මතක නැහැනේ. පැවිද්දන් මේ හිඟන කම මතක් වෙනවා නම් කල්පනා කරන්න අපිට සතෙක් මරන්න අවස්ථාවක් හම්බ වෙනවද කියලා. මං උනේ මරන්න ගියත් බුදුහාමුදුරුවෝ කියන්නේ දෙන්න එපා කියලා. මොනකම් කරන්නේ කොහොමද මේ කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ඉන්නේ කාලා හිටපන්කෝ. මොන හොරකමද? කාමීත්‍යචාරය කරන්නේ මේක එහෙනම් තොප්පියක් දාන හැන්දාට කලිසමක් කරන පාරට පහින්න ඕනේ මේ තට්ටෙත් එක්ක දහවල සිවුරත් එක්ක යනකොට මොන කාමීත්‍යචාරය මිනිස්සු ගල් ගහලා එනවා ඉංගන්නේකට තියෙන්නේ මා පුදුමාකාර රජෙකුට වැඩි අවසරයක් ඒකයි මේ බුදුහමඳුර අපිට මේ මහානකම රජගෙදරින් බිමට බහැලා අරන් දුන්නේ අපිට බොරුව කියලා මේ ඉස්සචන ඕනේ අපිට තියෙන බුදුහමඳුර මෙහෙම කියලා තියනවා කියන එක මිසක්කා අපිට මොනවත් කියන්න දෙයක් නැහැ මත්පැන් වලින් කරන්නේ ප්‍රමාව නම් පැවිද්ද කරන්නේ අප්‍රමාදී. ප්‍රමාදේ අනිත් පැත්ත අප්‍රමාදී. ඉතින් මේ විදිහට මත්පැන් කියලා කියන්නේ තන්නේ ක්‍රම විරුද්ධ පක්ෂේ. මදේට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් නෙමෙයි මෙතන කියන්නේ අප්‍රමාද වෙන එක. මේ හිඟන්නට පුදුම සතුටක් ඇති වුණාලු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ස්වර්ගයේ ආනිසංස කියලා සමුක්කංශික දේශනා කෙරුවට පස්සේ මේ මිනිස්සයා ඇති වෙච්ච වෙනස පොත්පත් වල පැත්තෙන් කියනවනම් සෝවාන් වෙලා. මේ මිනිස්සයා දන්නේ මනසට තේරෙනවලු මේක දිගේ අහගෙන ඉන්නකොට පුදුමාකාර වෙනසක් සිද්ධ වුණා. සෙනගේ මේ වෙන්න ඇරලා ඇවිල්ලා බඳලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේ කියූප එක මේක අන්ධකාරයේ හිටපු යක්ෂයෙකුට පහනක් පත්තු කරලා පෙන්නවා වගේ. කැලිය අතරමං ගෙත හිට මිනිසෙකුට අත දික් කරලා ගමට යන බාර පෙන්නවා වගේ. මේක නම් සාංශ හරි බුදුම ධර්මයක්. අනේ මේ කුෂ්ඨ රෝගයක් තියෙන මට ඔබ වහන්සේ සරණ යට දෙන්න. බුදුන් සරණ යට ධර්ම සංඥා සංඥා සරණ යට දෙන්නේ කියලා. ඉතින් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ පැවිද්ද ඉල්ලලා නැහැ. ඒ මනස යනකොට සක්‍ර දේවද ඇවිල්ලා කිව්වලු බලන්නත් එක්ක උඹට බුදුන් බුදුන් නෙවෙයි කියන්න පුළුවන් නම් ධර්ම ධර්ම නෙවෙයි කියන්න පුළුවන් නම් සංඝයා සංඝයා නෙවෙයි කියන්න පුළුවන් වහාම කුෂ්ඨ රෝගේ මං සනීප කරනවා. ඔබට හිතුව බෙදුව සම්පත් වෙනවා. බුදුන් බුදුන් නෙවෙයි කියපන් කියලා. අර හිඟන්න ඇහුවලු සක්තදේව තෝ කවුද යකෝ? කෙලින්ම සක්තදේවයන් අහනකොට සක්තදේවයන් කියන්න සිද්ධ වෙනවා මම සක්‍රයි කියලා. එස්කට උඹට තරම් නෑ මේ ප්‍රශ්නයක් අහන්න. මගේ මේ ඇතිවෙච්ච මේ සද්ධාව සක්‍රයට නෙවෙයි මුඛාටවත් අයින් කරන්න බෑ බුදුන් බුදුමයි. ඒක තමයි මේ ආස්වාසිය ආස්වාසිය කියලා දන්නේ ඒක තමයි. වෙන මොකද්ද තියෙන්නේ? ප්‍රසවාසය ප්‍රසවාසය කියලා දන්නවා. ඒසට බුදු බුදුන් තමයි ධර්මයේ ධර්මයේ තමයි. ඒක බොරු කරන්න බෑනේ. ඉතින් ඒ මිනිස්සයාට අර මුරු පිරිසම ඉඳද්දී ධර්මයේ වැටුනේ ඒ එක කුෂ්ඨ රෝගියාට විතරයි. බුදුජානකසේ දේශනා කරන ඌ එනකොට දිලිද්දෙක් යනකොට අදලිද්දෙක් එනකොට මෝඩයෙක් යනකොට ප්‍රඥාවන්තයෙක් එනකොට සද්ධාව නැති කෙනෙක් යනකොට සද්ධාව ඇති කෙනෙක්. එනකොට බයලජ්ජා නැති කෙනෙක් යනකොට බයලජ්ජා ඇති කෙනෙක් එක ධර්ම දේශනාවකදී. ඉතින් ඒ හදිසි ආපු මිනිස්සයාට එහෙම දේවල් වෙන්න පුළුවන් නේ. එනකොට තිබුණට මේ හොරිකට තිබුණට කුෂ්ඨ තිබුණට දුර්ලකම් තිබුණට බන අහනකොට මේ වෙනස වෙන්න පුළුවන්. ඉතින් මසුරු මිනිසයාට ඊර්ෂ්‍යා කෙනාට හිතනවා නියෝ අපි මේ පොඩි බැඳගෙන මල් බැඳගෙන භාවනා කරනවා අපිට ප්‍රතිඵල නැහැ මේ කොයිදෝ යන කෙනෙකුට එනවා කියන්නේ. මේ තන දෙයක් නැහැ සාසනේ. බුද්ධ ඥානසේ දේශනා කළා මේ නිවන් පුරේ කියන එක කවදාකවත් පිරෙන්නේ නැහැ. කොච්චර දැම්මත් පිරෙන්නේ නැහැ. ඒ නිසා අපි ලොකු සාමණේරයන් ඉන්න කාලේ කියනවා මේ ඊර්ෂ්‍යාව කියන ධර්මයේ තියෙන සියුම් මට්ටමට බස්සලා අපි මේ දැන් Nissan වනේ ඔන්න සතිපට්ඨානෙ උගන්වනවා. ඉතින් අපි පුරා ජීරුවට කියනවා අපි විතරයි හරියට වැඩ කරන්නේ. අපි ළඟට වෙන්න ඕනේ වරෙල්ල මෙහි කියලා නේ අපි කෑ ගහන්නේ. ලොකු සංස් කියනවා කොත්තනක හරි නම සීලේ පිරෙනවා නම් ඒකට සාදු කියන්න මේ ශාසනය අපි වෙනුවෙන් කෙරෙනවා. කොත්තනක හරි ගමන්නේ කාට හරි සමාධිය වැටෙනවා නම් ඒකට සාදු කියලා අනුමෝදන් වෙන්න මුදිතාව කරන්නේ අපේ වැඩේනේ කෙරෙන්නේ. කොත්තනක හරි ප්‍රඥාව පිරෙනවා නම් විපස්සනාවක් වැඩෙනවා නම් මේ අපේ ක්‍රමයට ඇවිල්ලා අපේම මධ්‍යස්ථානවල අපිටම වැඳලා ගන්න ඕන කමක් නැහැ. කොතන වුණත් සමෝදන් අනුමෝදන් වෙන්න. එතකොට අපිට මේ ගුරුකුල වාද පිළිබඳව අර ගුරු අරකෝ ගන්නවා මේ ගුරු මේ කොහොමද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් වෙන්නේ කවුරු හරි ඉස්සරහට යන එකනේ. ඒකට කොච්චරක් අනිස්සුකී කියන ඊර්ෂ්‍යා නොකරන ගතිය තියෙන්න ඕනද බලන්න. ඒ ශාවිට වෙන අබුද්ධෝත්පාද අබුද්ධහගංකාරයක් වෙන පව් ගෙරුවත් ප්‍රශ්නයක් නැති. ආයක බිලියරගෙන කරන එකනේ. අපිට මොකක්ද ඇති වෙන්නේ? අපිට ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ විරුද්ධ වෙන්න ඕනේ කමකුත් නැහැ. හැබැයි අපි නිතරම බලන්න ඕනේ අපේ හිත ගෝචර අච්ඡත් භූමියේ තියාගෙන ඒකෙම තියාගෙන රකින්නවනම් Taman තීරණ පටන් අර ගන්නවා නෝපන්න කුසල් නොයිපදවන්නා කියන සාත්‍රේ මට දැන් තේරෙනවා. ඒක දිගේ ඉස්සරහට යනකොට සමාජ භාවනාවට වාසිදායක කරුණු ගොඩක් සිද්ධ වෙනවා. ඔය කියන විදිය උපක්ලේශ ධර්ම. ඕභාස ඥාන පීති පස්සද්දි අදිමොක්ක උප ဋ ාණ ආදි වශයෙන් අපි බලාපොරොත්තු වෙන සීල සමාධි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එක පාරටම ඉන්න වගේ තේරෙනවා. මේක එන්නකොටම හදි තක්චීරට යන්නේ නැතුව නැවත නැවතත් ඒකට ගන්න නැවත නැවතත් මූල කර්මත්තාන්ට ඒක බලන්න අපි ප්‍රායෝගික වෙන්න ඒ වගේම කොච්චර දක්ෂව භවනා කරත් මේ කම්මැලිකම නිදිමතකම සද්ධාව නැති වෙන ගතිය සමාධිය කැඩෙන ගතිය ප්‍රඥාව කැඩෙන ගතිය ඕන තරම් එන්න පුළුවන් ඒ කොච්චර කැඩුනත් ඒ කොච්චර හරි අදුකම් ආවත් ආය හදන්න පුළුවන් ගතිය තියෙනවනේ ඒක නැති කරන්න කාටවත් බෑ හිත පිට ගියාට හිත ශ්‍රද්ධාව නැති වුණාට වීර්ය නැති වුණාට ඒක සදාකාලික ස්ථිරහානියක් නෙවෙයි. නැවත හදන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒකට ගොඩාක් හිතනවක් මනාප කරගන්න නැතුව එහෙම නැත්නම් Taman ගොඩක් ගොඩක් Tamanට ලාභ ලැබුණයි කියලා ඒක බදා ගන්න යන්නෙත් නැතුව ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මේ සීගාවට අර වීර්යෙන් පස්සේ එන සතිය හිතේ තියෙන දැනට තියෙන චිත්තසංතානයේ දැනට තියෙන කෙලෙස් දුරුවන් කිරීම සඳහා බැලිය යුතු ක්‍රමය පුහුණු කළ යුතු ක්‍රමයට කියන්නේ භාවනාදී මතුවෙන කිසිම දෙයකට ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා බදා ගන්න යන්නත් එපා. ඒක ඇති හැටියෙන් කියමනට Taman සමසිත පතුරවන්න. එනේන කොයි අරමුණටත් ඒ අරමුණ එනවනම් ඒක සත්‍යයක්. මම කැමැති අකමැතිකම වෙනම කතාවක්. මේ අරමුණේට මට කැමැති මේ අරමුණට මට අකමැති මූල කර්මත්තායනට කැමැත්ත අකමැත්ත නැහැ. එහෙම ප්‍රකාශ කරන්න කමන්නේ නමුත් එන අරමුණු ප්‍රතික්ෂේප කරන්න කියොත් මේක වෙන්න බෑ. ඇයි මෙහෙම වෙන්නේ කියලා එහෙනම් මට මේක බලාපොරොත්තු නැයි මේක නූනේ කියලා ඒ හැම එකකින්ම වෙන්නේ සතිය අව탁සීරු වෙනවා. ඕනේ සද්දයක් එන්නයි ඕනේ වේදනාවක් එන්නයි ඕනේ හිතවිල්ලක් එන්නයි වන්නේ අල්ලපනල්ලේ මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් නම් අර ආපු තාවේ සද්දත් එක්ක වේදනාවත් එක්ක නුරුස්නා ගතියක් ආවොත් ද්වේෂයක් ආවොත් ඒ කියන්නේ සතුත් සතිය තාම බාල මට්ටමේ සතියක් තියෙනවා. ඒක කරදරයක් වෙන්න පුළුවන්. අනපේක්ෂිත සද්දයක් වෙන්න පුළුවන්. ඉතින් Tamanට කල්පනා කරද්දී ඉතින් මට නෙවෙයිනේ කතා කරන්නේ. කොයි සද්දයක් ආවත් කමන්නේ මට බැද්ද මොන කර්මන්තරත් එක්ක ඉන්නේ. හිසිවිල්ලක් එනකොට බලන්න මම හිතලා නෙවෙයි මේක ගත්තේ කොහෙද යන්නේ කන්නේ මොකටද මං කලබල වෙන්නේ වේදනාවක් આવොත් බලන්න මේක දරා ගන්න පුළුවන් නම් අපි කරන වැඩේ උත්තරම ගැඹිර වැඩක් ඌට වැඩි වේදනාවක් આવත් මම මේක බලන්න ඕනේ කියලා ඒ විදිහට එනේන දේවල් පිළිබඳව ඊට දැඩි කරගන්නෙත් නැතුව හික් කරද ගන්නෙත් නැතුව බලන්න පුළුවන් නම් ඒ වීර්යය වඩනකොට අර ඊර්ෂ්‍යාව සහ මසුරුකම් පිළිබඳව හැදෙන්න ඕනයි කියලා හිතගත්ත යෝගාවචරයට සද්දයක් ආවත් හිත කරදර ගන්නෑ. වේදනාවක් ආවත් හිත කරදර ගන්නෑ. හිතවිල්ලක් ආවත් හිත කරදර ගන්නෑ. ඒ වෙනුවට මම ගෝචරච්ඡත් භූමියේ හිත පාත්තන්න පුළුවන් කියනකොටන හිතා ගන්න පුළුවන් දැන් අර ඉස්සර වගේ හිත කිප්පෙන ගතිය අඩුයි. කුප්පන ගතිය අඩුයි. ඊර්ෂ්‍යාවට සහ මසුරුකමට කිපෙන එකත් එතකොටම නැති වෙලා. එතකොට යාට සතුටක් ඇති කරගන්න පුළුවන්. මම මේ අරමුණේ හිත පැවැත්වීමෙන් මේ මගේ බාහිර චර්චේ තියෙන අනුන්ගේ සැපට කැමති වෙන්නේ නැති ගතිය, Tamange වස්තු අනුනා සාධාරණ වීමට කැමති නැති ගති වගේ ඈත යන ආනිසංස වගේක් ලැබෙනවා. හැබැයි තාම අමාරුයි. භාවනා කරගෙන ඉන්නකොට බාධාවක් එනකොට එන බාධාවට නුරුස්නා ගති පහළ නොකරනවා. එන බාධාවට චෝදනා නොකර ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නම් මේ වෙලාවේ අරමුණ තියෙද්දි ඒක බලනවාද නැත්නම් අරමුණ යට කරගෙන මේක ඇවිල්ලා තියෙද්දි ඒක බලනවාද කියන එක සතියමනේ අරමුණ වෙනස් වුණාට සතිය තියෙනවා නම් ඒ හරහා යෝගාවචරය ගන්නෙ මොකද්ද මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියන පාඩමේ පළවෙනි පා මේ අධීරය ලාභයක් ආවත් පාඩුවක් ආවත් නොසැලෙන ගතිය. දුකක් ආවත් සැපක් ආවත් නොසැලෙන ගතිය. යසසක් ආවත් ආයසක් ආවත් නොසැලෙන ගතිය. නින්දාවක් ආවත් ප්‍රශංසාවක් ආවත් නොසැලෙන ගතිය වෙනුවට අර ගෝචරජ්‍යත් අරමුණ තියාගෙන ඉන්නවා. ക്ഷേම භූමියක් විදියට. මේ විදියට කරන්න පටන් අරගත්තට පස්සේ මේ මිනිස්යාගේ පෞරුෂත්වයේ ඇති වෙන මේ වෙනස, ඊවසගේ රුචි අරුචිකම් වලට ඇති වෙන මේ වෙනස ඒ මනුස්සගේ ඇබ්බැහි වලට ඇති වෙන මේ වෙනස ඒ මනුස්සගේ කර්මේ සහ කර්මඵලයේ ප්‍රතිසන්දීමේ ක්‍රමයට ඇති වෙන වෙනස හිතා ගන්න බෑ. කොච්චරද කියනවනම් එන ඕනේ අරමුණක් කෙරෙහි නොකිපි නොරුස්නා ගති පහල කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කර්ම ශක්ති අහෝසි කරන්න පුළුවන්. ඒ ප්‍රසිද්ධියේ එළියට එන කර්ම ශක්තියක් එනකොට තමයි දන්නවනම් මේක කර්ම ශක්තියක් එතකොට මගේ වැරද්දක් නෙවෙයි කියලා ඒකට පුදුමාකාර ඉවසීමේ ශක්තියක් එන්න පටන් අර ගන්නවා. ඒක ওই පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. යම් කිසි කෙනෙක් මට වේදනාවක් එනවා. එහෙම නැත්නම් සද්දකින් හිරියර වෙනවා. ඉතින් ආ කල්පනා කරලා බලනවා නම් මේ මං සද්ද තියෙන තැනකට ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා හිතාමතා ගත්ත කරදරයක්ද? එහෙම නැත්නම් මේ ආහාරයේ දෝෂයක්ද? එතන ඍතුවේ දෝෂයක්ද කියලා සලකා බලනකොට නෑ මේක කර්ම චිත්තජ උතුජ ආහාරත දෝෂයක් නෙවෙයි නෑ එයා දැනගන්න මේ කර්ම දෝෂයක් මේ පරණ කර්මයක් ගෙවෙන වෙලාවක් එතකොට එයා දැනගන්නවා මේ පරණ කර්ම ගෙවෙන වෙලාවේදී නුරුස්නා ගති පැවොත් අලුත් කර්ම රැස් වෙනවා එනිසා මෙච්චර අමාරුවෙන් ගෙවෙන කර්මෙ ගෙවෙන්න ඇරලා අලුත් කර්ම රැස් නොවෙන්න නම් කර්මේ සහ කර්ම වලේ අදහනකොට ඒක හරියට විෂ වැදිච්ච සර්පෙක් කාපමනසෙකුට ප්‍රතිවිෂක් දුන්නා වගේ අර ගෙවෙන කර්මේ දරා සිටීමේ පුදුම ශක්තියක් එන්න පටන් ගන්නවා. මේක වෙන එකක් නෙවෙයි කර්ම දෝෂයක්. නිසා මම මේක ඉවසන්න ඕනේ. මම වගේ කෙනෙකුට මේ ඉවසන්න වෙනවා. සරුවචනංශේ සඳහන් කරලා තිනවා ඒ මිනිස්සයා පස්චිම භවිකෙක් නම් මේ ආත්මේ නිවන් දකින්න කෙනෙකුට නම් වෙනසට වැඩි කර්මෙන්ට පටන් ගන්නවා. කර්ම වැඩියෙන් වැඩියෙන් පරිසම් දෙන්න පටන් ගන්නවා. එයාට සතුටක් ඇති වෙනවා. හරි දැන් ගෙවල ඉවර කරන්නයි හදන්නේ. මම මේ ගෙවෙන කර්ම වලට වචනයක් කතා කරන්නේ. මේවා මගේ කියන ආඩම්බර වෙන්නේ නැහැ. ආඩම්බර වෙන්නේ බෑනේ. ඉතින් කර්මනේ. ඒ වගේම අභිනන්දනය කරන්නෙත් නැහැ. හැබැයි හොඳට දන්නවා වෙනදාට වඩා ඒ අප්‍රසාද ගති පහළ වෙන්න පටන් ගන්නවා නුඹගෙන් අමනාප ගති පහළ වෙන්න පටන් ගන්නවා මේ කර්ම දෙයක් ඒ පුද්ගලිත එක්ක ඇතිලා ප්‍රශ්නයක් ඇති කරන්න හොඳ නැහැ කියලා මේ කර්ම ගෙවෙද්දී පුදුමාකාර ඒ කර්මය අවබෝධ කරගෙන හේතු හේතුඵල ධර්මය අවබෝධ කරගෙන කර්මය සහ කර්ම අවබෝධ කරගෙන මම මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම ප්‍රතිපදාව මම මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම චරණ ධර්මයක් මේට වැඩිය දුක්ඛාවත් මම මේ ප්‍රතිපදා දරන්න ඕනේ කියලා බුද්ධම ප්‍රතිශක්තියක් එනවා. ඒක සාමාන්‍යයෙන් කොහොමඩක්වත් අත්දකම නැති කෙනාට හිතා ගන්නවත් බෑ. අපේ චරිතේ අපේ දුචර්චුකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ, අපේ ඇබ්බැහි, අපේ කර්ම ශක්තිය අපි හිතන්නේ කරන්න බෑ කියලා නේ වෙනස් කරන්න බෑ කියලා ඒ කියන්නේ නිහීන මනසක්, ඉච්ඡාබංගත්වයටපත් වෙච්ච මනසක්, ශ්‍රද්ධාව නැති මනසක්. භාවනා කරනකොට මේ ඊර්ෂ්‍යාව මසුරුකම් මගෙන් දුරු කරන්න ඕනේ මම මේක කරනවා මූල කර්මත්තන් ඉන්න තාක්කල් මං අරසයි යම් වෙලාවක ඊර්ෂ්‍යාවේ සාමාසුකමේ හේවණලි මට එන්න පටන් ගන්නවා අනේ හොඳයි. මේ ගෙවෙන වෙලාවක් මම මේකෙන් අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව හැම දෙයකටම සමහිත පවත්වාගෙන අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන හිතක් පවත්වාගෙන යන්න ඕන කියලා ගත්තොත් ඊ ඇති වෙන වෙනස එන්න පටන් ගත්තට පස්සේ තේරෙන්න පටන් ගත්තට පස්සේ බාධාවකින් තොරව ඒ කටයුතු ටික දිගට පවත්වන්න එයා සම්මා කම්මන්තේ සමන් කරන කටයුතු වලදී මේ කෙලස් කියවෙන එක හේම යnderලා හිත වැඩිපුර අවුල් කරන කටයුතු වලට නොයේදී ජීවන රටාව හදාගන්න. වචන කතා කරන්න ගිහිල්ලා අනවශ්‍ය පටලවිල්ල ඇති නොකරගන්න කරනවා නම් ධර්ම කතාවක් කරනවා නැත්නම් කතා නොකර නිකන් වෙනවා. ජීවන රටාවේ කියන්නේ අපේ ආජීවයේ සකස් කර ගන්නවා නේ මගෙන් කවදාකවත් කාටවත් හිරියරයක් ආදරයක් නොවේවා. කායගත මානසිකත්වයට කිසිම හේතුවක් නිසා බලපෑම් දෙන්නේ නැහැ. ගෙවන්න වෙනවා කර්ම කල්ප කෝටි ගාණක්. ඊට මැටි වැඩි කරන්න තියෙන අනේ ඔබතුමාටත් හෝ ඔබතුමීටත් තියෙන මට වගේම කර්මේ සහ කර්ම බලයක්. මම මේ විශාල බරපතලක වැඩක ඉන්න කෙනෙක් මට බෑ ඔය එක එක නයි ගන්තපා බිස්නස් උයේ නඩුව අහින්න ඒක ඕන කෙනෙකුට ගිල කරගන්න මට කාටවත් බලපෑම් කරන්න මයි කිසිම අධිකාරී ශක්තියක් නැහැ. කිව්වට බොහොම ස්තුතියි මම අහිංසකයි. මට බෑ. කියලා කිසිම කෙනෙකුගේ ජීවිතයට බලපාන්නේ නැතුව ඉඳ ගියාම තමයි තේරෙන්න පටන් ගන්නවා ධර්මයේ නිසා අපිට ලැබුම් පොළ සකස් කරලා දීලා. තනතාවයෙන් පොළ කවුරු ඇහුවොත් කියනවා මම භාවනා කරනවා. මට ඕක කතා කර කර ඉන්න වෙලාවක් නෑ මම දන්නෙත් නෑ මම කට කතා වල කැමතිත් නෑ. මට අවශ්‍යත් නෑ. අනේ කරුණා කරලා මට පොඩි උදව්වක් කරනවද මෙතන යනවද කියලා අහන්න. යනවා. මම හරියට කරලා තියෙනවා. ළඟට ඇවිල්ලා අහන මොකද්ද සාංශ කරන්න ඕනේ උදව්ව කියලා. අනේ මහත්තයා මට පොඩි උදව්වක් කරන්නකෝ. මොකක්ද මෙතන යන්නකෝ. පස්සෙන් පද්දට යන්නේ. ඉතින් උදව්වන්න ඉල්ලන්නේ ඔච්චර තමයි දෙන්න තියෙන උදව්ව. ඒ වගේම කවුරුත් භාවනා කරන වෙලාවක සතිය පිටු වෙලාව නිස්සද්ද වැඩ කරනලා කවදාවත් කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න එපා. කෙරුවොත් තමන්ගේ භාවනාවේ තවන්න බාධා වෙනවා. කවුරු හරි මේ භාවනා කෘත්‍යයක් කරනවා නම් එයා ඇති ඉඳලා කියන්නේ අනේතර සීලය වැඩෙනවා සමාධිය වැඩෙනවා ප්‍රඥාව වැඩෙනවා මම මේක සමාදම් වෙනවා කියලා. ඒ ඊර්ෂියාව සහ මාසුකම වෙනුවට මේ පැමිණිච්ච දේ ඒ විදිහට තියලා කරගන්න මනුස්සයට ඉදී කරගන්න ඇරලා අනුන්ගේ මානසිකත්වයට බලපාන්නේ නැතුව අනේ සීල දිනාටම මගෙන් කරදරයක් නොවේවා. සීල දිනා මටත් කරදරයක් නොවේවා කියලා යනකොට ඒ ධර්මයේ සමනලයට අතුනමුනා වගේ බුද්ධම විදිහට උදව් කරනවා. බුද්ධම විදිහට උදව් කරනවා. ඒක බුදුහාමුදුරන්ට මාරය එන වෙලාවේදී කොච්චර ශක්තියක් ඇවිල්ලා තියෙනවද කියනවනම් ඒ වගේම දේවල් එන්න පටන් ගන්නවා. හැබැයි මේක ඊර්ෂ්‍යාවේ මසුරුකමේ අනිත් පැත්ත කියලා තේරෙන්නේ නැහැ. අනුන්ගේ සැප කැමැති වීම කියලා තේරෙන්නේ නැහැ. මාසතු වස්තු හැම කෙනත් එක්කම සමෝසය බෙදා දීම කියලා තේරෙන්නේ නැහැ. නිකාන් සාසන සම්පත්තියක් තේරෙනවා. පිරිච්ච ගතියක් තේරෙනවා. අනේ බුදුහාමතුරුත් එක්ක ඉන්න තිබුණා නම් බුදුහාමර කොච්චර ලස්සන වේවා විදින් නැද්ද? මහා මොග්ගල්ලාන ස්වාමීන් කොච්චර මේ ලස්සන විදිහට ඇද්ද? ඒකනේ මේ මතු කර කර මතු කර කර තමන්ගේ සබ්‍රක්චාරින් වහන්සලාට කියන්නේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මසුරුකම් තිබුණොත් දෝචස්සයි වර්චස්. પણ කවදාකවත් කාගෙන්වත් උපදෙස් ලැබෙන්නේ නැහැ. ඔබ ඒ නිසා නිහතමානී ව්‍යාං, සුවච ව්‍යාං ඊර්ෂ්‍යාවට දෙත අනුස්සකි, ඉස්සුකි වෙනට අනුස්සකි ව්‍යාං. අනුන්ගේ සැපකට ඊර්ෂ්‍යා කරන්න එපා. මච්චරියට අමච්චරි මයිනක තියෙන ඕනම දෙයක් අනික් අත්‍යත් එක්ක සමසේ බෙදෙන්න ලැබේවා නැත්නම් අපි කියන සාංගික කරනවා කියලා කියන්නේ හැමදේම සාංගික වේවා හැමදේම පොදු වස්තු ඔය සමාජවාදී අදහසේ තියෙන සම සමාජය කියලා වචනයක් ඔක්කොම සමාන ඔක්කොම සහෝදරයෝ මේ වස්තු ඔක්කොටමයි තියෙන්නේ ආන්නේම කටයුතු කරන්න ගියාට පස්සේ වස්තුවකින් කෙලස් නෝපදන ගතිය සම සමාජයේ තියෙන බුදුහමර ගාවත් තියෙන බුදුහමර ගාව තියෙන්නේ තාංගික වචනේ ඉතින් අපි පැවිද්ද වශයෙන් හෝ ගේ උපාසක උපාසිකාවන්වසේ මේ ධර්ම ටික පුරුදු කරනවා නම් මහ සුවඳ ගහන ජීවිතයට අලංකාරයක් වෙනවා. මේක තමයි බෞද්ධ සංස්කෘතිය කියන්නේ. මේක තමයි හැදියාව කියන්නේ. මේක තමයි මනුස්ස ගතිය කියන්නේ. මේක තමයි මු르දු මෙලෙක් ගතිය කියන්නේ. ඉතින් හුඟ දෙනෙක් කියන ඕක නෝන්ජල්කමක්, ඕක බය අඩු ගතියක්, ඕම හිටියොත් එහෙම අර නිකට මේ මෝඩ ඇම්බෙට්ටය දැකපුවාම එළුවත් රවුල පානලු මගේ එකත් බාලපලයන් කියලා. එහෙම වෙයි අපි අපි නිකන් නිවතයෝ වෙයි කියලා. නෑ සිංහලය නැගිට නිවත වෙලා නෙවෙයි. සිංහලය නැගිටපු යුගයක් තිබුණා. ඔන්න ඒ ධර්ම ටික වඩලා. අපි ආයුධකත්කින්ද හටම් කරලා නෙවෙයි ඒක ලැබුවේ. මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ නැතුව කල යුතු කාරණා ටික සාසනික කටයුත්තක් කරනවා ආර්ථික කටයුත්තක් කරනකොට ඒ ඇති වෙන ඒ සාසනික සම්පත්තිය ඊර්ෂ්‍යා කරුවට ගන්න බෑ කාටවත්. මොකද මේක ප්‍රතිපදාවෙන් ගත් එකක් නේ. ඉතින් ඒ වගේම දැන් මෑතකදී එළිවෙච්ච මතයක් තමයි ලෝකෙම නිවන් දකින්න ඕනේ පොඩි පිරිසක් පොඩි පිරිසක් මේක ධර්මයේ අරගෙන මේකටම පණ දීලා ගත කරොත් මුළු ලෝකෙම හදන්න පුළුවන් මුළු ලෝකෙම හදන්න පුළුවන් ඒකට ඒ ඒ පැණි වැඩ පිළිවෙලක් දැන් යනවායි කියන ඒ තරම ලෝකේ විනාශ වෙන්න නිසා ඒ තරම්ම ලෝකේ පරිසර දූෂණයට ලක් වෙන්න නිසා ඒ තරම්ම මේ පෘථිවිය රත් වෙන නිසා ඒ තරම්ම කාලගුණේ වෙනස් වෙන නිසා භාවනා කරන අය දැඩි කරගෙන අදිෂ්ඨාන පූර්වක කරනවා ඕනෙම ලෝකෙ පිටපට පළච්චාවයි මම සුවච වෙනවා මම දුර්වච වෙන්නේ මේක අද්දුට ප්‍රත්‍යක්ෂ දෙයක් මට දුසින් ගණන් හදන්න බෑ මගේ ටික මම කරනවා කියලා බැලුවොත් එයාට විතරක් ලෝකයේ අනිකුත් ඉන්න සුවචත්ත දකින්න පුළුවන් වෙනවා කවදාකවත් නැත්තම් පේන්නේ ඒ නිසා අපි මේ සෝචගති ඇති කරනකොට අපේ නිවන විතරක් නෙවෙයි අපිත් එක්ක මේ ලෝකේ සම බෙදාගෙන වාසය කරන අනෙක් සෝචයත් එක්ක මිත්‍ර සම්පතයක් ඇති කරගෙන ඒ අය අතර ධර්මමය ඥාතිත්වයක් ඇති කරගෙන මේ ලෝකෙ මෙච්චරම කාමාතුරව මේ තරම්ම මේ තණ්හාවකින් වැඩ කරද්දී ඒකට ඊර්ෂ්‍යා කරන්න එපා තරහ වෙන්න එපා මසුල් වෙන්න එපා දොස් කියන්න එපා මට කරන්න දෙයක් තියෙනවා වෙන්දට වැඩිය පරිතද කරගන්න මේකට වැඩිය සුවච වෙන්න මේකට වැඩිය අනුස්සකි අමච්චරි වෙන්න මේක වළක්වන්න ලෝකේ වෙන ශක්තියක් නැහැ එනිසා මේ අදිස්ථානයේ ශීල දිනාටම ඇති කර ගැනීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශීල දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා